බං කියලා ටෙක් කතා 208 වෙනි වැඩසටහන හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මම කාලිංග. මම බුද්ධික. මම රණුක. රණුක දිල්හාර. තිලින මේ තාජුට්ටෙන් අපිත් එක්ක ජොයින් වෙයි. මොකද තිල්න මේ තිල්න ඌබේ ගැන ගමන් කියලා. ඌබේ ගැන ගම බලන් ගියා මේ ඕස්ට්‍රේලියාවත් ඌබ තියෙනවා. මේ ඉතින් මොනවද රණුක මේ රණුකගේ රණුකගෙන් කියන්නේ අද මුලින්ම ආදර කතා කතා කරනවා නැත්නම් පහුගිය වෙච්ච දේවල් කතා කරනවා රණුකට බයින තියනවා කියලා කෝ කාටද? ඒක පස්සේ බලමු බණිමුනේ. මම ඕනනේ පටන්ගත් දින් බැලලා පටන් ගන්න ඕනේ. මිනිස්සු ආසයි කියලා තිබ්බ අපේ වැඩියෙන්ම බයිනේවට තමයි අපි මෙහෙම කරමු. දැන් ප්‍රශ්න අහන්න එකක් දානවා වගේම බනින්න ටොපික්ස් ටිකක් දාමු. කාටද බනින්න? කාටද බනින්න ඕන කියලා අපි එහෙම සෙග්මන්ට් කරමු බනින සෙග්මන්ට් එක වෙනම. ඔව්. එතකොට බලමු කොයි සෙග්මන්ට් එක දාන්න කියලා. මේ රණුක ඩයලොග් මොනවා හරි පැකේජ් වෙනස් කරලා තියුණා නේද? ඩේටා. ඩේටාද? ඔව් ඩේටා. ප්‍රීපේඩ්. ප්‍රීපේඩ්. ප්‍රීපේඩ් එක නෙමෙයි ටයිම් බේස්. ටයිම් බේස්. මේකට බයින්න ඕනි කියලා කිව්වේ. ටයිම් බේස් මේ එකන ඒ නැවත්තුවා ටයිම් බේස් වැගේජස් ටික එකන කලින් තිබ ්‍රීජිවල්ල විතරයි න පෝජීවලට දාලා කරලා තියෙන්නේ මේ ස්පීඩ් අඩු කරලා ටයිම් බේස් කන ටයිම් බේස එක එන පෑභාගයක් න පෑබාගේ පෑබාගයක් ගතර පසේ වංජීබි පොඩින් ලෝඩ්ඩක මේ වංජීබි රීච්චුනට පස්සේ ෆයිටල්ලට ස්පීඩ් ටොප්පෙන කලින් කලින් පෑබාගට අන්ලිමිට ත්‍රීජීවලින් නැ ෆෝජීවලට දාලා මේ අඩු කරලා තියෙන එකන ස්පිඩ ලිමිට කරනවා එනි පයිටල් ඇතින බා පයිටල් වලින් මොන කර දැ හරන ට දුනට පස්සේ ට්‍රන්ස්රට් චර ටන්න බංගන ටන කියලා දස් කරන ඉට පැකේජ්ජක ගන්න අනිවාර ඩවන්ලෝඩ් කරන්න ඒ මචන් උබල හිතන විදිහ නිවනට මිනිද උදාහරනගත්තොත් ම මම පොඩිකාලි ගෙන ගන්න කාලේ අන්තර්ජාලය පාච්චි කරන්න බං ඩවන්ලෝඩ් කරන්න තරන්න මේ බං ඉන්ටට පාචි කරන්න ඔව් හරි. ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් ඇරෙන්න දේවලුත් අන්තර්ජාලයේ තියෙනව නේද? මොනවාද? තව තියෙනවා ඉතින්. අන්න ඒක දැන් ඉන්ටර්නෙට් එක මං හිතන්නේ දැන් අපි හිතමු ඔයගේ පැකේජ් එක ගොඩක් වටින්නේ දැන් අනුක මං ඔකට කතන්දර කිව්වම්කෝ ඕක පාවිච්චි කරන්නේ සල්ලි නැති ටිකක් අමාරු කට්ටිය කියලා. ඉතින් මාත් ඒ කාලේ ඔහොම ප්‍රශ්නයක් තිබ්බා දැන් ගෙදර ඉන්ටර්නෙට් තියෙන කාලේ ඉස්සර බුද්ධික අපිටත් තිබ්බ ප්‍රශ්නේ තමයි ටෙලිෆෝන් බිලටත් ගෙවන්න ඕනි. දැන් වගේ නෙමෙයිනේ. ඩයල් අප් එකටත් ගෙවන්න ඕනි. ඉන්ටර්නෙට් පැකේජ් එකටත් ගෙවන්න ඕනි. එතකොට දැන් කෝල් එකක් ගත්තා වගේ ගෙවනවා අපි ඉන්නකම් රයිට්. එතකොට අපිට මේ වගේ එකක් ආවනම් එතකොට දැන් උදාහරණකට වෙබ්සයිට් එක page ඉස්සර මම කොච්චරද කිව්වොත් GPRS මුලින්ම ආපු කාලේ මම දඩබඩ ගාලා ගිහිල්ලා ගත්ත ඇයි කියන්නේ මට කාලය ගැන හිතන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මං පැක් ඔන්ලයින් හිටියද දෙකක් ඔන්ලයින් හිටියද කියන එක ප්‍රශ්න නැති නේද? GPRS එකක් අරන් ඇවිල්ලා ඉස්සර බ්‍රවුසර් එකේ ඔප්ෂන් තියෙන ඉස්සර ටක් ගාලා තියෙන ඔප්ෂන් නැත්නම් image off කරන්න කියලා. image off කළා නැහැ බ්‍රවුස් කරේ. ඔපර බවසගේ මාවන ඕ ඒකන ක ඩේට අඩුවෙන් යන්න මොකද පරස ඩට තිබුණගන ඉටස ඕන මෙජ් තර රයිට් ලික් කල ෝයි මෙච් කරන එතකොට දැන් ඉගෙන ගන්න පැත්තෙ ළමෙක්ට මන්දන් මයිගැන ඉන්ටරනෙට් එක පාවිච් කරන ඉගෙන ගැනීම සහ මොකක්හර දෙයක් කරන ගෙනෙක්ට නම් ඕක වරදක් නෑ හැබැ ඉන්ටරනෙට් කරගෙන ෆිල්ම් ඩවන්ලෝඩ් කරන නං ඕක පාවිච්චි කරන්න ඉතින් ඒක මම මට මට තේරෙන ගැන ගැනමක් මෙතර මෙහමගත්ති නොදේ කම්පිට ඉන්න මොබිටල්න පෝජි තියන නෙට්ක් දෙකයි දින කච්චි කොච්චර මේ කර මෙම එහෙම ස්පීඩ් ඕන නම් සල්ලිදීල ගන්න ක්‍රමයක් තියෙනවාන ඔව තියෙනවා දැන් මෙහමනි දැ මොබිටල්ලගේ ම යස් කර මේ පෑබාගේ ෆෙඩෝර ඩවන්ලෝඩ් කරන්න ෆෙඩෝර පෑවාගෙන් ඩවන්ලෝඩ් ජිබි වෙන මේ අයෝස ඩවන්ලෝඩ් ලා පෑවාගට්ට කරලා ඉති දැන් මොබිටල්ලත් පුළුවන් නම් මේ ස්පිඩ මිට දාගෙන දෙන්න නෑ හරි හමන දැන් ඔප්ෂන් තියන න ඩයිලෝ ගවල්න මොබිටල්ල ඔව දෙන්න මේ දැ මේ මන්දක පෙසුකේ දල්දින මේ මොකද හැස්ටයකයකුත් හදලා දැන් ඩාලොක් සිම් කරන ඒක නෙේ හරි ඉතින් එතකොට මේ සවිස් ප්‍රට දෙන්නෙක් ඉන්නවනි තමන්ට කෙනෙක් ඩාලොක් එකකාධකාර ඇතින ඔන්න ප්‍රශ්යන්න හැ දැන් දෙක් තිනනි අපට මොබිටල්ල මාරවන්න පුළුව ප්‍රීපේඩ් නම් කිසි ප්‍රශ්නයකුත් නෑ සිම්ම එක නිගන්න දෙන්න දෙකමන නිකන්ද නිකන් පාරනම මල්ලි සිින්දීනවා ගන්න ොබිටල සීයක් ගන්නවනේ ඩයිලොක් නික මොබිටෙල්ලුත් නිකන් දෙනවා ප්‍රශ්නය නන්න ඇති ඒවන ති ඇත්තරම ඇයි මේ ගැන අපි කතා කරේ තේරම දැන්න බද මෙතරල බයින්න ඕනි කියලා ඉතින් ඉති මේ කරේ දර මේකන කවරේජ්ජක පැත්තෙන් මේ පෝජි කවරේජය පැත්තෙන් ඩලොක්ල වැඩින් ඇත කතා ෆෝජී ඉන්ට්‍රට්ටන්න ඕනි කියලායි කියන්නේ පෝජිවල ස්පීඩ් වැඩින් ්‍රීජල්ට මචන් රික්කවමන් දෙකක් නෙබදැන් ඔය කතා කරන්න එකක්ත අන්ලිමිට ඩෝනේ පෝජිත් ඕනේ. එහෙමනම් ඉතින් බිලක් ගෙවලා ගනිලා. ඒක කම්ප්‍රොමයිස් එක කොහෙන් අර දෙන්නේ නැහැ නේද? තියෙන ඔක්කොම අඩුවට දෙන්න. එහෙම තමයි ඉතින් අඩුවට දෙන්නේ බෑ. ඒ කියන්නේ ලොජිකලි මචං ওই කියන කතා අර ඒ කියන්නේ ලොජිකලි don't make sense. ඒ කියන්නේ මචං දැන් ඔය හැම එකක්ම ඔක්කොම හරියට දෙනවා නම් ADSL මේ 5 එකක් ගන්න SLT. ආයිත යන මුලට මෙනට ප්‍රශ්න ෆයිබට ෆයිබ ෆයිබත්න අයන එඩියස ඩියසල් ගන්නත් නෑ ලූප් නෑ යිසල්ටිලා එමට පෝජී කනෙක්ෂණයක් ඔය රවටරක ඕ රවටරක් ගන්න පුළුවන් තියෙනවා මොබිටෙල් තියෙනවා ලොක් තියෙන බෙලුත් තින ලංකා බෙල්න ගන්න එපා තරහතිව ඒ ඇවිල්ල මහිතන්නේ ලෝ ලංකාවේ තියෙන මෙලෝම රහක් නැති මෙලෝම තේරුමක් නැති වැඩකන්නේ උන්ගිදම් මොංග කම්පනිය මමනං තීරණය කරලා තියෙන්නේ කියන්නේ මේ ලංකාවේ කිසිම දෙයක් නැති වුණත් ඔය කම්පැනිෙන් නම් කිසිම දෙයක් ගන්න නැහැ කියලා මචං. මහම හොරු රැලක් මචං. සිරාවට දැන් මට අර මගේ CDM එකකට වෙච්ච දෙයක් දන්නවනේ මම ඔක ගැන කිව්වනේ බුද්ධික. ඔව්. හොරුම සෙට් එකක් ඉන්න එකක් මචං. CEO ටත් කම්ප්ලේන් කළා ඌටත් ගාණක් නැහැ. ඒ කියන්නේ මචං ඔක්කොම හොරුනේ. ඒ කියන්නේ ඒ කියන්නේ හොයලා බලන්න උමනහන්නේ. <laughs> ඒකගේ හොර රැලක් ඉන්න එකයි. මහනම් කියන්නේ තරහකටවත් ගන්න එපා කියලා නිකන්නේ අනික සර්විස් පට්ටම ජාටර. කියන්නේ අපේ ඔෆිස් එකට ඔය මේ වයර්ලස් ආපු දවස්වල ගෙනල්ලා දුන්නා. අර රවුටර්ස් ගෙනාපුවා. පට්ටම චොර. ඉතින් ඒ ගෙවන ගානට හරි ඉතින් හුලං. ඒ අතින් බලන ඩයලොග් මොබිටෙල් ඒවා කනෙක්ෂන් එක මේක ගත්තාම මොනාටද ගන්න කියලා මට හිතෙනවා. ඒකන ඇත්තද මේ ඩාලොක් ලගෙන මේ බ්ලෝබයි මේ බ්ලෝඩ් බන් ඩාලොක් පැත්තක තියලා මොබිට හච් ගම හච්චුත් හොඳයිනේ හචන දැ ෝජිලෝන් කරලට ෝජිෝන්න හච් ත්‍රීජී අර දීපු කාලෙතින් ඒ ගෙවන ගාන්ටේ දීල තිබ සලූෂන් හට්ලගේ මං අපේ කසින් නිියස් කරන කාලේ මිනිහා අච්චලාර මේ මේ වගේ පැකේජ් එකක් තියෙන ටයිම් බේස් එකක් ඊට අමතරව මට මේ ඔෆිස් එකේ කවුරු හරි කෝ ඇති සලාඩ් ළඟ තියෙනවා කියලා මොකක් හරි ඇප් එකක් දාගත්තාම ක්ලික් ඇප් එක දාගත්තාම දැන් මේ කරේ මොකක්ද දන්නවද මුල් කාලේ හොඳයි ඔව් දැන් කරේ ගා පැකේජ් වල ගාණ වැඩි කරා ඔව් ගාණත් වැඩි කරා දැන් GB ගාණ ලිමිට් කරා GB 15 දැන් දෙන්නේ ආ අන්ලිමිටඩ් නෑ අන්ලිමිටඩ් නෑ කොස්ට් එක කිය කොස්ට් එක කියන්නේ දවස් ගාණට අනුව වෙනස් වෙනවා හරි දැන් මාසයක් කියමු මතක ගන්න මතක නෑ සාමාන්‍යයෙන් නිකන් හිතුවොත් දැනට හරි මෙහෙම කතා කරමුකෝ රුපියල් 1000කට මාසෙකට ගන්න පුළුවන් හොඳම පැකේජ් එක මොකද්ද නිකන් හිතුණා අ කියන්නේ data packet mobile broadband fixed broadband මොක් කර ගමන ඉන්ටට කනේෂන් නවන ඉට කනේෂන එහෙම ගත්තොත් රිකමට ස්පීඩ් එකත නැත්තන් නෑ පාවිචි කරන්න ඕන තවට උඹ ගේප මේක තමයි හොඳ එක මේක තම අවුල්ලක මෙහමයි එතකොටන එතුට එස්ල්ඩ ඩෑලොකි දෙකමන්න කරද එක පෝස් පේ පෝස් පේ ෆික්ස් බෝඩ් බ්‍රන්් ලින් ට කොච්චර රබෙන නමසියට නමසිය ටක්ෙක් තොර ද සැත්තක්න ඩලක් ඒකට හම් වෙනවා තොර ජීබ සිපා නෑ තිස්තුනක් කමෙන දසය දශම් පහගන දෙපැත්ත ති හොඳර හරි ඊට පස්සේ මේ ටෙලිකොම් ලගෙත්ති නවන නමසි අනුවට එක එතට ඒකට හම් වෙනවා කෝමට ඒකනම් ඊට වැඩි ඩැලොගට වැඩි ආ එහෙම ගත්තොත්තම සාමාන්‍යෙන් දැ YouTube බලන්න නම් ඕනි YouTube දාන 360 කියලා ප්‍රශ්න ප්‍රශන්න එතකොට YouTube විඩියෝ බලන්න පුලන බරගාන එසල්ඩ වැඩිගෙන් නයි එක එක වැඩි කල තින්නේ ඩවන්ලෝඩ් කරන්න ඕන්න ටොනටක ඩුල මචන් ටොරන් ඩවන්ලෝඩ් කරන එක මන්දාගන්න දැන්නම් කිසිම් ප්‍රට්ටිකල ඩක්ර සිඩ තියෙන රුපය පණහයි ඒ ඕ <laughs> යාළුවෝ ඩවුන්ලෝඩ් කරන ෂෙයා කරගෙන කරන්නේ මචං මොනවා ටීවී සීරීස් තියෙනකෝ හાર્ඩ් ඩිස්ක් එකක් අරන් කොපි කරන් ඕක එහෙම තමයි කරන්නේ අපි නම් කතා කරන් ඩවුන්ලෝඩ් කරා එහෙමනම් ඉතින් මොකද කරන්නේ එහෙනම් ඉතින් මේ ප්‍රශ්නයක් නෙවෙයිනේ දැන් ඩවුන්ලෝඩ් කියන ක්වෙස්චන් එක නේ දැන් ඒක ප්‍රශ්නයක් නෑ ඉන්ටර්නෙට් නෑ නෑ මම දන්නේ අර ෆොටෝග්‍රැෆි කරන යාළුවෝ ඉන්නවා දැන් මේ ෆොටෝග්‍රැෆි කරන්නේ උන් මචං නිකන් ක්ලික් දෙයක් ගවුවා 50000ක් 70000ක් ගන්නවනේ බං උන්ට ඉතින් ඉන්ටර්නෙට් පොඩි උන් ඔය දැන් අලුතෙන් ආව YouTube ආ අර මේ කෙල්ල අරන් ගිහිල්ලා මල්ලි නංගි අන්ද පොඩි ෂූට් ඉන්න එකට කියලා <laughs> එක්කනේ අන්ද මේ මේ YouTube චනල් පටන් ගත කට්ටන්නන ඒගොල්ලන් ඔය දැන් YouTube එහෙම අප්ලෝඩ් කරන්නේ ඔය ටයිම් බේස එක දාලා තම සත්ලා දහක් දහක් වගෙන ඉන්නේ ඉතින් ඒගොල්ලන්ට තමයි මේකෙන් පොඩි ශුව ඇත්තියන එක අර ඉගරගන්න මං කලිකිවෝගේ ඔය ගෙදරින් සල්ලි ඉල්ලං ඉන්ටෙට්න කට්ටියට ගෙදරින් සල්ලිලං ඉන්ට්‍රට්න කටේ YouTube විඩියෝ හදනට ඉටඩා කරන්න තියෙන්දේ ඉගෙන ගන්න එක නේද පොඩකින්න රණුකවාගේ මයික් එක හදා මයික් එක ගහන්න ට්‍රේන් කරන රණුක කර වොයිස් එකත් අර ඔබට වොයිස් ට්‍රේනින් එකක් මේ යවන්න ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට මම යවනවා නෑ රණුකේදී කට්ටිය දැකලත් නෑ මෙතන රෙකෝඩ් කරන ගිට මරලා එන්නේ ඉතින් ෂර්ට් එක මයික් එක ගන්න අමාරුයි ඔව් මයික් ගන්න අමාරුයි මේ සීන් එක තියෙන්නේ මෙහෙමයි මේ ඒ කියන්නේ මොකද ගිගි ගිහි කියලා මතක නෑ මොකද බැනබෙන ඉස්කෝලයන් ළම YouTube channel කරන එක නෙමෙයි ඉස්කෝලේ යන කාලේ උන්ට කරන්න තියෙන්නේ ඉගෙන ගන්න එක YouTube කරන් කරලා දැන් ඉතින් නෑ පොඩි හොඳයි YouTube channel ගන්න ගිහලා බලන්න නෑ ඉතින් ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ අන්තිමට උන් හිතන් ඉන්න ඒක තමයි ලෝකේ කියලා ඒ කියන්නේ අර අනවශ්‍ය දැනදී අන ඒ කියන්නේ මේක මේ මලපණි ගොඩක් යොണ്ട് ඒ උනාට තමන්ගේ අවශ්‍ය මේක තියෙන YouTube channel එකක් ඔය අම්මලා හල්ලියලින් YouTube channel කරනවා නම් ඒක තේරුම් ගන්නෑ මම මන් දන්නේ මන්නම් පොඩි කාලේ ඉලෙක්ට්‍රොනික කරන කාලෙත් අප මට නම් ගෙදර වුන් සල්ලි දුන්නේ නැහැ කිව්වා මොකක් කර කරලා මේ සල්ලි හොයන්න කියලා. ඉතින් ඒක නිසා මම මම දන්නේ ඕක නම් මම රික්වයර්මන්ට් එකක් හිටිට දන්නේ YouTube channel එකක් කරන්න ඕනේ කියලා YouTube channel එකක්ම කරන්න මේ මගේ පෞද්ගලික අදහස. ඒ වයසේදී කරන්න ඕනේ ඉගෙන ගන්න එක. නෑ බාහිර වැඩක් විදියට කරාට කමක් නෑ හොබියක් විදියට. සල්ලි විදියට කොපි එකක් විදියට කරාට කමක් නෑ නමුත් ඔය අර මුද්දර එකතු කරන එකට වැඩිය ඊට වඩා හොඳ හොඳයි. හොබි <laughs> <laughs> ඒවනේ ඉස්සර <laughs> ඕක වෙලා තියෙන ගොඩක් අය හිතන් ඉන්නවා මම YouTube එකේ channel එකක් හදලා subs ලා හදාගෙන මේ මේකෙන් සල්ලි හොයාගෙන ගෙදෙට්ලා ඉන්නවා කියන mentality නේ හැමෝම ඉන්නේ දැන් නෑ ඒ mentality එක ගෙනල්ලා නේ දැන් podcast කරන්නෙත් එහෙම නෑ podcast එක කරා ඒකට කට්ටිය ඇදුවා ඒකෙන් සල්ලි එවුවා ඒ මට්ටම දැන් වරදක් නැහැ වුණාට නමුත් මං කියන්නේ ඒක අර මෙහෙම එකක් තමයි අර නිකන් මොකද ඒකට කියන්නේ hit and miss එකක් නේ අරගේ මම සින්දු කියලා ගායකයෙක් වෙලා ප්‍රසිද්ධ වෙලා යන වගේ කතා තමයි ඔය එක. ඒ කියන්නේ සමහරලාට හරියන්න පුළුවන් සමහරලාට හරිනවන්න ඉඩ තියෙනවානේ. ඒ වුණාට කවුරු හරි ඉගෙන ගත්තොත් ඒක chance එක ගොඩක් උඩයිනේ. හොබි එකක් ඉදිරියට ගන්න එක මං අදහ අවුලක් නැහැ. නමුත් අර මම කියන්නේ මේ ඒක වෙනුවෙන් හැම දෙයක්ම යොදවන්නත් එපා කියලා. මන්ද මගේ අදහස නෝ ඉතින් ඒක. තිරිනාව තිල්න ඒකට තිල්ලිදි මොනාද නිය උසය පැත්තේ ඉන්න දවලන්න අවුලක් නෑ කියලා කියන්නේ පවුලක් නැති පවුල ඉන්නවනේ. කොල්ලක් වගේ නැත්. පවුල මේ ටිකේ නෑ මූ මෙල්බන් ගියාගේ. ආ ඒකයි. වංගේද අවුලක් වංගේත් බැල ළමයිනුත් ඉන්නට පවුලකුත් ඉන්නට කොහොමද අවුලක් නැති වෙන්නේ කියලා. නෑ නෑ හිට යනවා. මේ ඔයාට කැමති නැද්ද ඔයා YouTube channel එකක් කරලා මේ ජීවත් වෙන්න ඕක මේ ඔය අත ජොබ් කරන වැඩ නෑ. YouTube බැක් කළා ඔබ අරගෙන වෙන්න කැමති නැද්ද? ඇයි එහෙම කරන්නේ? නෑ මේ අපේ දැන් අපි මිනිස්සු ඩිස්කරේජ් කරනවා මේ අංකල්ලා දලා මුම් මේ අපේ මේවා ඉතින් හැම try කරාට කමක් නෑ මං කියන්නේ ඒක ප්‍රයිමරි ගෝල් එකක් කරගෙන මේ මොකද ඌට වඩා වෙන්න දේවල් තියෙනවා ලෝකේ නේද? ඒක YouTube නෑ මෙහෙම අර ඒ කියන්නේ ඔකට කොහොමද කියන්නේ? ඒක මවාපාන කට්ටිය මේකෙන් ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. ලංකාවේදී ටිකක් අමාරුනේ. ඔතේ තාම ඉතින් මේ ප්ලැට්ෆෝම් එකකට කට්ටිය මේ එනවලු. ඕ නික අර හයිප් කරලා පෙන්නනකොට මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි කියලා. මෙහෙම එකක් තියෙනවා නේද? දැන් අපි YouTube එකෙන් සල්ලි හම්බ කරන්න හිතනවා නම් ඒ අවුල්. හැබැයි YouTube එක මේ ඒක පාවිච්චි කරන්න පුළුවන් අර Tamanට මේ නිකක් හදාගන්න එක තැනක් ඉමජ්ජයක් හදා හදාගන්න ගැන තමන්ට දින හැකියාව මොකක්ද ඒක පෙන්න්න හොඳ තැනක් මේ YouTube එක ඒක හරහා ඊට පස්සේ වෙන වෙන වැඩෙනවා ඒක රිවියව් කල්ල කරන්න බෑ ඒකත් ඒ ගැන <laughs> අපේ මේ කටෙන්ට් හදන්න ඕන වෙන කටෙන්ට් හදන්න ගැන අර ඒකත් මේ මොකක් හරි මේ අපි වැලිුව එක කැට් කරන්න ඕන රිවියව් කරනවා කියන එක නිසාමන් නෙමේ වැලි එකක් කරන්නේ නැහැ. සාමාන්‍ය දැන් යුනික් කන්ටෙන්ට් ගොඩක් හැදෙනවා අඩුයි ලංකාවේ. ඔව් මං කියන්නේ මං සමහර channel වල දැකලා තියෙනවා මේ Arduino ගැන කරනවා. ඒ වගේ කන්ටෙන්ට් channel තියෙනවා ඉතින්. ඒවා මම වර්ධනලා කින්නේ නැහැ ඉතින්. ඒක අවුලක් නැහැ. හැබැයි ඉතින් හැමෝම Arduino කරන්න ගියාමත් ඒකත් තේරුමක් නැහැ. ඔව් ඒ කියන්නේ එක topic එකක් ගත්තාම 50ක් විතර එනවනම් මේ ඔව් එකම දේනේ. ඔව් noise එකක් තමයි එතකොට. මේ අර තවගේ යුනික් මාකර් එකක් තියෙනවනේ අර වෙලා තියෙන්නේ මේමයි. දැන් ඔය YouTube කරන්න ගියාම කරන්නේ මම දැකලා තියෙනවා මම දන්න කවුරුත් මෙයා කළාද රිමෝට් එක දෙන්න මචං ආ මේ මේ විතරයි මේ දැන් ඕකේ ප්‍රශ්න තියෙන අර කී කී ටික අපතන කන්ටෙන්ට් එක කන්ටෙන්ට් කන්ටෙන්ට් කන්ටෙන්ට් හදනකොට ඉස්සෙල්ලා මූල කරන්න මේ මට මේ DSLR කැමර එකක් ගන්න ඕනේ මේ හොඳට මේක කරන්න ඕනේ ප්‍රොඩක්ෂන් ක්වොලිටි එකට යන්න මිනිස්සුන් අර මෙන්ටැලිටියක් හදලා තියෙනවා දැන් YouTube එකේ දෙයක් කරනවා නම් හොඳ ප්‍රොඩක්ෂන් ක්වොලිටියක් හදලා මේක මයික් ලක්ෂ විතර මයික් එකක් අරගෙන ඒ ලෙවල් එකට කරන්න ඕනේ කියලා නෑ හැමම අවශ්‍ය නෑනේ පටන් ගන්නකොට මේ මොකක් හරි මේ වෙබ් කැමර එකක් හරි ෆෝන් එකෙන් හරි ගමන්නේ ෆෝන් එකේ දැන් ෆෝන් වල ගොඩක්ම හොඳයිනේ <laughs> ඒ කියන්නේ ෆෝන් එකෙන් හරි ගමන්නේ මේ කරලා කරාට මේ මොකද රණුකගේ 1+ එක හරි ඉල්ලගෙන නෑ බැටරි බහිනවනේ අද චාර්ජර් හෙව්වේ නෑ ඔබ චාර්ජ් කරන් ආද විල්ලැජ් දෙන්න නෑ නෑ නෑ නෑ මේකේ මේ අප්ඩේට් එකක් ආවා මේ බැටරි ෂෝ එක තියලා තියෙනවා ආ ඒ කියන්නේ මේ එහෙම තමයි ඉතින් මේ iPhone නම් මේ අර මේ පොඩි මේ අර සිම්බල් එකකට පදිරි වෙච්ච එකේ මේ මේක මොකද්ද එහෙම තමයි ඉතින් ඌට ඒ විදිහට ගියා නම් අර කාර් බැටරිය උත්තර යන්න වෙන්නේ පවර් බැංක් මදි ඔව් හෙම තමයි ඩේස් කර මේ අද මේ සැම්සුන්නල මේ ඔය කිව්වා මේ ඩීරේල් වුණා මේ සැම්සුන් එකේ නම් අද ඇවිල්ලා තියෙනවා මේ කෝල් එක රෙකෝඩ් කරන ඔප්ෂන් එක උඩටම දාලා තියෙනවා. කෙලින්ම දැන් බටන් එකක් එනවා. ඒක වැදගත් ගානේ රෙකෝඩ් වෙනවා. ඔව් එලට රෙකෝඩ් වෙනවා. ඒ කියන්නේ ඌ මේ ඉන්ටර්නලි ඒ අර ස්ට්‍රීම් එකේම රෙකෝඩ් කරනවාද මයි මයික් එකකින් පික් කරලා? නෑ නෑ. ස්ට්‍රීම් එකම රෙකෝඩ් කරනවා. ඉච්ච දෙන්න ඉතින් අවුලක් නෑ හොඳට රෙකෝඩ් වෙනවා. මේ හරි අපි මොනාට ප්‍රශ්න කරමුනේ මේ අවසන්නන් ගිල්ලීම වැඩිනේ දැන් අපිට පෑදයක් කරා අපි පිස්සුද පිස්සුද මම කරන්නේ <laughs> මේ අර ක්‍රෝම අප්ඩේට් එක ඒකත් කතා කරමු නේ මේ SSL නැති සයිට් වලට අර not secure TLS TLS <laughs> SSL නෑ ඒක හරි ප්‍රශ්නයක් නේ අර කට්ටියට දැන් TLS කියවම තේරෙන්නේ නෑ <laughs> මේ SSL නෙමෙයි TLS තිල්න ඔය පැත්තේ කොහමද SSL තියෙනවා හැම සයිට් එකකම SSL දැන් දාන්න කියලා තේ පෝස් කරලානේ තියෙන්නේ නෑ ඉතින් ඒකෙන් මම වරදක් දකින්නේ non secure කියලා පෙන්නන්නේ විතරනේ වෙන්නේ ඔව් ඒක ඔව් මම හිතුවා බලන්නෙත් නෑනේ ඔතන ඕක ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් එක මාරු කරපේක මේ මට නම් හිතෙන්නේ හොඳයි කියලා මොකද මේ HTTPS එතකොට common standard එක අරගෙන නෑ ඒක secure කියලා පෙන්නනවා ඒක secure කියලා පෙන්නනවා අනිකන් site එක not secure කියලා පෙන්නනවා නෑ සෙකුව කියලා පෙන්නවද නෑ එහෙම නෑ නෑ නෑ දන්නේ ඒ කියන්නේ මට තියෙන බ්‍රවුසරය 아무තු බ්‍රවුසරයක්ද දන්නේ මගේ කෙනා එහෙම තමයි පෙන්නේ. ඒ කියන්නේ අපි කලින් අපේ ඒක නෑ මම බීටයි විශේෂ කරලා පාවිච්චි බීටනේ. ඔය සිකුව කියලා පෙන්නනවා. ඒක වැටෙනවා. මම හිතුවේ ඒක සිකුව නැතුව අරක ඔව් එහෙමනේ කිව්වේ නේද? දැන් මගේ මගේ Chrome version එක තියෙන්නේ. නෑ ඒ කියන්නේ ඒක තමයි ඊළඟ step එක කාලින්ග. ආ ඒක අයින් කරන එක. ඔව්. හරි. ඒක තාම කරලා නැහැ කියන්නේ. මොනම කියන්නේ ඕක දැන් ටිකක් ග්‍රැජුවලි යන්නේ ඕනි සයිට් එක පාට ලොකු චේන්ජ් එකක් දාන්න තුන. නෑ එතන අර පොඩි මිස් මිස්කන්සෙප්ෂන් එකක් තියෙනවා මිනිස්සු අතර මේ SS ඒ කියන්නේ SSL කියන්නේ SSL නෑ දැන්. ඇත්තට ප්‍රොටෝකෝල් එක TLS. අර secure කියලා HTTPS එකක් පේනවා නම් මේක අපි සේෆ් කියන මෙන්ටලිටියෙන් තමයි ඉන්නේ. ඒකෙන් ඒ කියන්නේ ඒ සයිට් එක ට්‍රස්ට් කරන්න පුළුවන් කියන එක නෙමෙයි මෙතනින් අදහස් කරන්නේ. ඒ කියන්නේ ඒක හොඳට මතක ගන්න. ඒ කියන්නේ වෙබ්සයිට් එකකට ගිහිල්ලා ඒක SSL තිබ්බා කියලා ඒ වෙබ්සයිට් එකට ඕ දැන් අපි වෙබ්සයිට් එක බ්‍රවුස් කරාට ප්‍රශ්නයක් නැහැ. නමුත් වෙබ්සයිට් එකට බ්‍රවුස් කරන සමහරවිට ප්‍රශ්න එනවනේ දැනුත්. ඒ කියන්නේ වෙබ්සයිට් එකේ මොනහරි data දෙන එක මේ වෙබ්සයිට් එක කරන මිනිස්සු ට්‍රස්ට් කරනවද කියන එකනේ. ඔව්. ඒ කියන්නේ අර මේ EV සර්ටිෆිකේට් එකක් තියෙනවනේ. ඒ කියන්න බෑ බුද්ධික ඒක හැබැ පොඩ්ඩක් එහෙම ඕගනයිසේෂන් එකක් තියෙනවද කියලා හරි මේකක් තියෙනවා ඒකෙත් පොඩි පොඩි ගැන්නේ ඒක තිබ්බ කියන එක ඒක අදහස් කරන මෙහෙම ඔයා දැන් EV සටිෆිකට් එක ගැන මුදේ අපිට මෙම අපි ගත්තොත් උදාහරණයක් ටකස් එක කියලා ගමුකෝ ටකස් එකේ කවුරුහරි සයිට් එකට ආවම සිකියෝ කියලා පෙන්වනට ටකස් ප්‍රයිවට් ලිමිටඩ් කියලා පෙන්නොත් ඒකෙන් අදහස් කරන්නේ ඕගොල්ලෝ දැන් කනෙක්ටර් ලයිනේ ටකස් ප්‍රයිවට් ලිමිටඩ් කියන කම්පැනි ටික. එතකොට ඒ කම්පැනි ට්‍රස්ට් කරනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඒ පුද්ගලයා නෝ. SSL එකක් තිබ්බ සහ EV සර්ටිෆිකේට් එකක් තිබ්බ පළියට ඒගොල්ලෝ ට්‍රස්ට් කරන්න බෑ. එතකොට දැන් මෙතනින් ඇත්තටම වෙන්නේ මේකේ තවත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙතන ඇත්තට වෙන්නේ කවුද? තමන්ගේ පරිගණකය සහ අර රිමෝට් ඒ කියන්නේ කොහේ හරි ඩටකස් එක හරි ටෙක් කතා එක හරි කනෙක්ට් වෙන සර්වර් එක අතර යන ইনফෝමේෂන් සිකියෝ කියන එක. ඒ කියන්නේ මේ දෙක අතර තුන්වෙනි පාර්ශවයකට මේ ගන්න බෑ කියලා අපිට හිතන්න පුළුවන්. හැබැයි දැන් උදාහරණයක් ගත්තම මෙහෙම ගත්තොත් අපි හිතමු අපි පොඩ්ඩක් අර මුලින් ඉඳන් මේවා ගැන ප්‍රශ්නකුත් අහලා තිබුණා මේ CA ගැන සර්ටිෆිකේට් ගැන ඔහොම කියන්නේ කියලා. අපි මුලින් පටන් ගමුකෝ පොඩ්ඩේ. ඔව්. මේ අපි මුලින් බලම මේ ඔය මොකක්ද ඔය සටිවිකට් එකක් කියන්නේ මොකක්ද කරන සටිවිකට් එකක් කියන්නේ ඇත්තටම මේ කෝසයක් කරම් දෙෙන සිල්ලයක් ගලද ඒ වගේ ගත්තම ඒ වගේ ගත්තමයි ඒගැන්නේ ඉසර සටිකට ඔතෝරිටි ගැන කිය සටිකට ඔතෝරිටි ගැන්න ආයතන ටිකක් තියෙන පිහිටෝල ඒවාර දැන් මෙමන දැන් මම කාලින්ගත් එක්ක මොකක් හරි ගණ දෙනුවක් කරනවා නම් දැන් කාලිංගව අඳුරන්නෑම එතකොට ගාලිංගව ට්‍රස් කරන්න බෑනමට කො වෙලා එතකොට මම කරන ගත් තමයි හැබැයි කාලිංගත් ට්‍රස් කරනව රණුකව මමත් ට්‍රස් කරනවා එතකොට කරන්නේ රණුකකින් රණුක කියනවා මේ කාලිංග අවුලන්න හොඳයි ඒ වගේ කියලා කියනවන එතකොට මේ රණුක අපි දෙන්නම ට්‍රස් කරනවනේ තවත් එක්කෙනෙක් එහෙම ට්‍රස් කරන්න පුළුවන් ඒ වගේ අර කොමන්ඩ් කට්ටියක් ඉන්නවා එහෙම ආයතන තියෙනවා ඒගොල්ලෝ තමයි සර්ටිෆිකේට් ඔතොරිටි කියලා කියන්නේ ඒගොල්ලෝ ඇත්තටම කරන්නේ අර දැන් ඔය ට්‍රස් කරනවා කියන එක දැන් අපි මේ නිකන් මිනිස්සුත් එක්ක කතා කරනකොට නේ ඒක තියෙන්නේ. දැන් ඔක ඩිජිටල් කමියුනිකේෂන් වලදී ට්‍රස් කරනවා කියන්නේ ඇත්තටම මේ කමියුනිකේෂන් එක සිකුවද කියන එකනේ. එතකොට ඒක වෙන්නේ ඩිජිටලි අර යවන data encrypt කරනවා. encrypt කරනකොට ඒක කරන්න ඕනි වෙන මෙකැනිසම් එකට අදාළ වෙන එකක් තමයි ඩිජිටල් සර්ටිෆිකේට් එක කියලා කියන්නේ. ඒක ඇත්තටම තියන්නේ කීස් දෙකත්තමයි තියන්නේ ඔය පබ්ලික් ක්‍රිප්ටෝගැපි කියන එක මේ ඉම්පලිමෙන්ට් කලා තියන්නේ ප්‍රයිවට් කීක පබ්ලික් කිය එකක් කියලා තියෙනවා මේ සැටිෆිකට් එක අදාළ වෙන්න අන්න එතන්ට එතකොට අපි කමියනිිකේෂන් එකක් කරනවා නම් මේ තර්ඩ් පාටිකක් එක්ක ඒ කමියනිිකේෂන් එක සිකුව කරන්න කමියනිිකේන් වලට විතරන්න සටිකට් එක ගොඩක්කවට පාවිච්චි කරත ඩොකිමට සයින් කරන්න කෝඩ් සයින් කරන්න ඇහම දෙකට පාවිච්චි කරතයි කමියනිිකේෂන් නොල්දත් එක යෝස්කේස් එකක් එක මේ ඒකට පාවිච්චි කරන ෆයිල් එක තමයි මේ සටිකට් එකක් කියලා කියන්න සටිකට් තෝරිට එකක් කියන්න ඒක ඉශූ කරන එක ඒක සාමාන්‍ය ක්‍රමය නම් අපිට ඩිජිටල් සටිකට් එකක් ගන්න ඕන්න අපි සටිකට ඔතෝරිටි එකකින් එක රික්වෙස් කරනවා ඉට පස යා දෙනවා සටිෆිකට් එක එතකොට තව එකක් තියෙන අර ඒක අර චේන් ඔෆ් ප්‍රස් කියල දීරවන් එකන්නේ අපි දම සටිෆිකට් ඔතෝරිටිය එක අපි ටස් කරනවා ඊළඟට ඒ සටිෆිකට් ඔතෝරිටිය එකනොත් තව කාව හරිපත් කරන්න පුළුවන් මං මෙයාව ටස් කරනවා ඇබැයි ඒක සටිෆිකට් ඔතෝරිටික තව එක්කෙනෙක් ටස් කරනින්ද අපිට යාව ටස් කරන්න පුළුව ඒ වගේ මේ සටිෆිකට් එකක් ගත්තහම ඒ වගේ තමයි තියන්නේ ගැන රූට් එකට යනගම්ම මේ ට්‍රස්් කරන චේන් එකක් තමයි තියන්නේ සයේ එකක මේ තව කාලින් එක පැහැදිලි කරන්න පුළුවන් තව සරල විදිහට ඒක තමයි කල්පනා කරේ. දැන් උදාහරණයකට අපි සර්ටිෆිකේට් එකක් ගන්න දැන් සර්ටිෆිකේට් ඔය දැන් ඇත්තටම බ්‍රවුසර් එකක් ගත්තොත් OS එකක් ගත්තොත් Android ගත්තොත් හැම එකේම ඉන්ස්ටෝල් කරලා එනවා මේ root certificate කියලා දෙයක්. රූට් සටිකට් ද සිකට ෝතෝරටි ගත්තතය බුද්ධි කතා කරගේ දාහත් දෙදහ තුන්දහක් තර තියෙන ඒකෙන් වෙන්නේ ඇත්තටම අර certificate chain of trust එක බලන්නේ මේ root එක අනුව තමයි. දැන් උදාහරණ ගත්තොත් අපි හිතමු අපි connect වෙනවා කියලා techkatha.com එකට techkatha.com එකට connect වෙනකොට අපිට certificate එක ඇත්තටම issue කරන්නේ මේ Cloudflare වලින්. Cloudflare කියන්නේ අපේ server එක ඉස්සරහින් ඉන්න CDN provider. එතකොට එයා අපිට සර්ටිෆිකට් එක ඉෂුව කරන්නේ අපේ ඩොමේන් එක වැලිඩේට් කළා. මේ ඩොමේන් එක ටෙක් කතායේද කියන එක. එතකොට ඩොමේන් එක අපි වැලිඩේට් කරන ක්‍රම තියෙන එකක් පුළුවන් අපිට ඊමේල් එකක් හරහා අපේ ඩොමේන් එක රෙජිස්ටර් කරලා තියෙන ඊමේල් එක එක සමාන නම් අපිට සර්ටිෆිකේට් එකක් දෙනවා. එහෙම නැත්නම් DNS based authentication යන අපි DNS record එකක් දාලා මේක අපිට අයිති. ඒකෙන් අපි prove කරන්න ඕනේ ඉස්සෙල්ලම domain දැන් ගොඩාක් ඔය හැම පාවිච්චි කරන domain based certificate කියන ඒවා. මම මේ වෙබ්සයිට් ගැන කතා කරන්නේ ලේසියට විස්තර කරන්න නිසා. එතකොට අපි කරන්නේ අදාළ සමාගමට යම්කිසි මුදලක් ගෙවලා සාමාන්‍ය ඩොලර් 10 15ක වරුද්දට ගෙවලා සර්ටිෆිකට් එකක් අරගන්න. ඒ අරගත්තට පස්සේ මේ සර්ටිෆිකට් එක භාවිතා කරන්න පුළුවන් අර ඩොමේන් එකට විතරයි. ඒතකොට දැන් කවුරු හරි කෙනෙක් ටෙක් කතා එකට ජොයින් වුණාම ඉෂු අපි කියන සර්වර් එකෙන් ආ මෙන්න මගේ සර්ටිෆිකට් එක හෑන්ඩ්ෂේක් එකක් කරලා කියන අපි එන්ක්‍රිප්ට් කරනවා කියලා. එතකොට අපේ බ්‍රවුසර් එකෙන් කරන්නේ root සර්ටිෆිකට් එකේ trust chain එක බලලා එයා අන්තිමට බලනවා එයා trust කරන සර්ටිෆිකට් එකක් රූට් එකක් බ්‍රවසරේ තියෙනවා ගැන බ්‍රවසරේ ගොඩක් කලාවට කරෝම් වගේ නම් ඔපරේටින් සිිස්ටම් එක තියෙන රෝට් සටිකට ස්ටෝ එක තමයි ගන්න ගන්න ෆයෆොක්ස් මහිතන් එයාගේ එකක් තියෙන වෙනම එක දෙකොට අර එයා දන්න සටිකට ඔතෝරිටිස් ටිකත් තියෙනවා ඒ ටික ඒවා විතර එයාට කියන්න පුළුවන් මේ මම ට්‍රස් කරනවාද කියලා හැබ ඔත්තන දැ මට මතකයි දැන් අවුරුද්ධ කර දෙකර විතර කාලයෙන් ගොද්ධකය මේ ඒගොල්ලෝ අර එක කම්පැනි එකක් ට්‍රස් කරන්නේ නැහැ කියලා ඒගොල්ලෝ මේ සිමෙන්ට් එකලා ක්‍රෝම් එක ඔව් ක්‍රෝම් එකෙන් ඒක අයින් කරා. ඔව් ඒ ඇත්තම වෙලා තිබේ සිමෙන්ට් එකලාගේ සර්ටිෆිකේට් ඉෂුව කරනකොට නිකන් හිත මතයට සර්ටිෆිකේට් දෙන්න බෑනේ. අර මං කිය වගේ ඩොමේන් එක මෙයාට අයිතිද කියලා හොයලා බලලා ඒ ටික බලලා තමයි සර්ටිෆිකේට් එක ඉෂුව කරන්නේ. අනික සර්ටිෆිකේට් එක අවුරුද්දකට වඩා ඉෂුව කරන්නේත් නැහැ. ඒ අවුරුද්දක ටයිම් ෆ්‍රේම් එකකට තමයි සර්ටිෆිකේට් එක ඉෂුව කරන්නේ. ඒක ඉෂුව කරන්න ගියාම මේ තමයි මේගොල්ලෝ බලලා තියෙන්නේ සිනිමැටෙක් ලගේ පොඩි සිකියුරිටි වල්නරබිලිටි එකක් තියලා වෙන වෙන අයගේ ඩොමේන් වලට සර්ටිෆිකේට් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. දැන් google.com එකටත් වෙන කාටට සර්ටිෆිකේට් එකක් ගන්න පුළුවන්. ඒකේ තියෙන භයානකකම තමයි කවුරු හරි කෙනෙක්ට එතකොට google.com විදියට පෙනී ඉඳලා බ්‍රවසර් එකනොත් අර අපිට green bar එකක් පෙන්නනවා. ආ මේක trusted site එකක්. ඒ කියන්නේ මේ කියන්නේ ඇත්තටම google.com තමයි ඔයගොල්ලෝ connect වෙලා ඉන්නේ කියලා. ඕක නැති කරගන්න තමයි මේ chain of trust කියන එක හරි වැදගත්. ඒ කියන්නේ දැන් කාට හරි ගිහිල්ලා ටෙක් කතා කියලා සර්ටිෆිකේට් එකක් ගන්න බෑ. ඒ කියන්නේ මොන ක්‍රමයක කරත් සර්ටිෆිකේට් එකක් ගන්න බෑ. එකම ක්‍රමයක කරන්න බෑ. Tamanට පුළුවන් සර්ටිෆිකේට් එකක් හදාගන්න self sign කියලා. ඒ self sign සර්ටිෆිකේට් එකක් හදාගත්තොත් එහෙම මේ Tamanට පුළුවන් browser එකක් දාලා අර fundamental security ප්‍රශ්න ටිකක් එකකින් වෙනවා. ඒ අනා communication එක encrypted. හැබැයි browser එකෙන් කෙලිම රතු පාටි warning එකක් එවනවා. මේක මට රූට් සර්ටිෆිකේට් එකක් නැහැ. මේකේ මෙයාගේ සර්ටිෆිකේට් එක ට්‍රස් කරන්න බෑ කියලා. සර්ටිෆිකේට් වල ගානේ දැන් ඔය මේවා දෙකක් කරනවානේ වැඩ දෙකක්. එකක් තමයි මේ කමියුනිකේෂන් එක එන්ක්‍රිප්ට් කරලා සිකුවර් කරන එක. ඒක ඔය රූට් මේ සෙල් සයින් එකකින් කරන්නත් පුළුවන් ඒගැන අපි දන්න අපේ මසිිස්ටම් දෙකක් අතරන්න ඇතන් අපි ටස් කරන තාව කෙනෙක් එක්කන කතා කරන්න එතකොට අර අපිට සටිෆිකට් කරහ යාව ට්‍රස් කරන්න යන්න ඔන්න මොක අපි දන්නවා මේ අපි එයත් එක තමයි කමියනිිකේට් කරන්නේ අපේ අද චැනල්ල එක සිකුව කරන්න එන්ක්‍රප් කරන්න ඒක කරන්න පුළුවන් සෙල් සයින් එක හැබයි සටිෆිකට් එක තව ප්‍රයෝජනයක් තිනවා අපි අර අපි දන්න ඒ ඩොමේන් එක ටිෂූ කල්ලන සටිෆිකට් එකක් අපි මේ යා එක්කම තමයි කනෙක්් වෙලා ඉන්න කියලාන්න ඒක තමයි ග්‍රීන් වලින් පෙන්න්නන්නේ බ්‍රවසවල ගයාට පස්සේ එම පෙන්න්න හැබැයි ඕක දැන් ඕක මේ ගොඩක් කලාට බ්‍රේක් කරන කට්ටිතම ඇන්ටිවයිර සදනයි ඇන්ටිවරස් එකක් ඉස්ටෝ කරන එකකලම ඉන්ටනෙට් සිකරටි කියල කෙහෙල් මලක් ඉස්ටෝ කරනවන ඒකින් ඒගොලන්ට ප්‍රශ්නයක් තම HTTPS උනහම ඇන්ටිවරස එකට තින මේ සර්වර එක සහවාගේ බ්‍රවසර එක එකන මොකක් කරට එක් කතා සර්වර එක සහවාගේ බ්‍රවසර ඇතර වෙන කමිනිකේෂන් එක ඇන්ටිවරස එකටත් පේන්නේ මේක බයිපාස් කරන්න ඒගොල්ල කරන්නේ කම්පියුටර් ඇන්ටිවයිරස් එක ඉන්ස්ටෝල් කරනට ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ හොර රූට් එකක් කම්පියුටරට ඉන්ස්ටෝල් කරනවා රූට් සර්ටිෆිකට් එක එතකොට ඒ රූට් සර්ටිෆිකට් එක ඇත්තටම කවුරුත් පිළිගත්ත රූට් සර්ටිෆිකට් එකක්වත් කවුරුත් සර්ටිෆිකට් ඔතොරිටි එකකින් ඉෂුව කරපු එකක් නෙමෙයි ඒගොල්ලෝ හදාගත්තේ ඉන්ස්ටොලේෂන් එකට රූට් එකක් ඉෂුව කරනවා කම්පියුටර් මොකද රූට් සර්ටිෆිකට් ඕන කෙනෙක්ට ඉන්ස්ටෝල් කරන්න පුළුවන් දැන් කම්පැනි ගත්තොත් එහෙම කෝපරේට් එන්වයරන්මන්ට් වල ගොඩාක් කරාට මේ root certificate activator එකක් හරහා යවලා install කරලා දෙන machine වල. එතකොට මේකෙන් වෙන දේ තමයි ඇන්ටිවයිරස් එකට පුළුවන් මැද්දේ ඉඳන් ඔයා ටෙක් කතා කරනකොට නෑ ටෙක් කතා ඔයා යන්න එපා කියලා ඇන්ටිවයිරස් එකට රීඩිරෙක් කරගෙන ඇන්ටිවයිරස් එකෙන් tekkata.com එකට අර root certificate එක පාවිච්චි කරලා certificate එක ඉෂුව කරනවා. දැන් ඔයාගේ කම්පියුටරේ අර හොර root certificate එක install කරලා දෙන්න නිසා browser එකේ හිතනවා මේක හොඳ trusted certificate එකක් තමයි ආගල ග්‍රීන් බාරක පෙන්න්නවා හැබැ සටිකට් එක ඩීටස් ගියොත් පේන පේනවාගල්ල දෙන්න කවක බලන්න බලන්නන එතකොට ඒතනින් වෙන දේ තමයි බැන්ටිවරස් එකට වෙනකං කමිනිකේෂන වගේ බ්‍රවසරක නම් එන්ක්‍රප්ට හැබ ඇන්ටිවරස් එකෙන් ඔක්කොම වෙන දේවල් බලලා එකැන යන්න වෙබ්සයිට් එක මොකක්ද මොනාද මේ කාර ට්‍රන්ස්පිටන් කියල බලලා ආයි ඇන්ටිවරස් එකෙන් කමිනිකේෂන හදාගන්නවා ටෙක් කතා සහ ඇන්ටිවරස එකතර එතකොට ඒ දෙකත් ආයන්ක්‍රප්ට එයා කරන්නේ ආ මම බ්‍රවුසර් එකක් වගේ පෙන්නේ. ඉතින් මේ මෑන් ඉන් ද මිඩල් එක තමයි ඇත්තටම වෙන්නේ. ඉතින් මේවා ඔය ලෙවල් එකේ විතරන්නේ දැන් කම්පැනි ඇතුළේත් කරනවා. කම්පැනි වල සර්ටිෆිකට් ටිකක් ඉෂුව කරලා කම්පියුටර්ස් වලට ඉෂුව කරලා එන කමියුනිකේෂන් ෆයර්වෝල් එකෙන් කරන්නේ ඩීක්‍රිප් කරනවා එයා සර්ටිෆිකට් එකක් ඉෂුව කරලා එයාගේ එකක්. ඒ කියන්නේ දැන් මේ රූට් එක මොකද කොහොමද ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ දැන් ෆයර්වෝල් එකේ තියෙන එක. එතකොට ෆයර්වෝල් එකයි පිට සයිට් එකයි ආයෙ වෙනම කමියුනිකේෂන් එකක්. එතකොට ෆයර්වෝල් එක මැද්දේ ඉන්න කෙනාට ඔක්කොම පේනවා මේ මොන කමියුනිකේෂන් දැන් WhatsApp දැන්. උතන කරන්න බැරි සමහර සොලියුෂන්ස් තියෙනවා. දැන් උදාහරණකට Chrome වගේ එකක් ගත්තොත් Google වලට යනකොට ඒගොල්ලෝ සර්ටිෆිකේට් ෆින්ගර්ප්‍රින්ටින් කියලා එකක් කරනවා. එයා සර්ටිෆිකේට් එක වැලිඩේට් කරලා බලනවා මේ සර්ටිෆිකේට් එකද Google එකේ තියෙන්නේ කියලා. නෝනේ කියලා. ෆිංග ප්‍රින්ටිං නිසා දැන් Googleගේ සයිට් එක ඩීක්‍රිප් කරොත් ගොඩක් කලට Chrome එකෙන් alert කරන නෑ මේක මේ Googleගේ සර්ටිෆිකේට් එකක් නෙමෙයි කියලා. නමුත් ෆිංගර් ප්‍රින්ටිං කියන්නේ ඇත්තටම අර ඒ සර්ටිෆිකේට් ඔරිජිනල් සර්ටිෆිකේට් එකට හෑෂ් එකක්. ඒක මේ ක්‍රිප්ටෝ හෑෂ් එකක් තියෙන එතකොට ඒක එක බයිට් එකක් වෙනස් වුණත් ඒ හෑෂ් එක වෙනස් වෙනවා. එයා හරියට ඒකම මැච් කරලා බලනවා මොකද අර නැත්තන් සටිකට් එක ඇතුළ තියන මෙටඩේට තියෙනවන ඒ මෙටඩේට කොහම මැනිපුලේට් කල්ලා එකක් කිසිව කරත් අර විංග පින්ට් එක වෙනස් වෙනවා හැබැයි දැන් ඕක ප්‍රශ්න තියන්නේ දැන් Google වගේ එකක් වෙනවා මොකද Chrome මේගොල්ලෝ හදන නිසා. නමුත් ඕගොල්ලෝ බැංකුවේට ගියොත් එහෙම සම්පත් බැංකුව හරි කොමර්ෂල් බැංකුව හරි මොකක් හරි එකට මේක කරන්න හොයන්න කිසිම තැන නැහැ. ධාරණකට ටකස් එකට ආවත් අප ඒ කරන්නේ ඒ මැද අපි කොච්චර සිකුරට දැම්මත් තරන්නේ අර මැද්දෙන් මොකක්ද දැන් ගොඩක් අය තඩපලන් ඇන්ටිවයිරස් එක අවුලක් නැහැ ඇන්ටිවයිරස් එක සිරා ඇන්ටිවයිරස් එක මාව බේර ගන්න තමයි ඉන්නේ කියලා ඇත්තට ඇත්තට මේකෙන් අපි කරගන්නේ අපේ කම්පියුටර් එකේ vulnerability එකක් හදාගන්න. මොකද කවුරුර එකෙක් කෙනෙක් කම්පියුටරට හැක් කරොත් හරි ඇන්ටිවයිරස් එකේ මොකද අපි හැම ඇප්ලිකේෂන් එකක් කම්පියුටර් එකේ install කරනවා කියන්නේ එක vulnerability එකක් වැඩි කරගන්නවා කියන එක. risk එකේ risk percentage එක. මොකද හැම ඇප්ලිකේෂන් එකකම security holes තියෙනවා bugs තියෙනවා ප්‍රශ්න තියෙනවා. එතකොට antivirus එකේ මෙහෙම ප්‍රශ්නයක් තිබ්බොත් එහෙම ඒක හරහා අර communication එක තනිකර බලන්න පුළුවන් කාට හරි. අනිත් එක දැන් ඔය Google එහෙම දැන් force කරන එක ඔය HTTPS යන්න කියලා force කරන එකේ එක අරමුණක් තමයි ඔය දැන් මෙහෙම risk එකකුත් තියෙනවානේ. දැන් අපි හිතමු දැන් ISP ට අපේ traffic පේනවනේ ඔක්කොම. දැන් ඕන්නන් අයිස්පීට පුළුවන් අර ඇඩ් එකක්ෙන් ජෙක් කරන්න අපේ මේ දැන් කරන්න මේකට එන එටමල් ඒකට වෙන ජාවස්කිප්ට එක ඉන්ජෙක් කරන්න පුළුවන් ඔයගේ වැඩ කර හැන දැන් හැබැයි සිකුව කමිනිිකේෂණ එකක් නම් වෙන්නේ ඒක කරන්න බෑයාට මේ ඒ වගේ දේවල් හින්ද තමයි මේ දැන් ඔය සිකියවරිටි පැත්තේ ඕක ෆෝස් කරන්න හැබැයි අපි මේ බලෙන්ම ගෙනහැල්ලා රෝට් සටිවිකට් එකක් කාගේ හැරිකක්දාගෙන හිටියොත්තේම ඉතින් ඒක අපේ වෙන ඇත් අනික දැන් ඕක මේ ඕක ප්‍රශ්තින බුද්ධක මේ ළඟදිත් මේ පොඩි එකක් තිබ මේ ගේම් එකක් තියෙන මේ දසල හෙන ෆේමස් එක මිඩ්නයිට් මොකක් හරිකක් කියල දෙන තිල්ල මට පරගන්න නම නිනයිට් හරි මක්කර කියලා ඇතින තිල්ල ෆෝට්නයිට් ෆෝට්නයිට්ට තියෙනවා මේ චීට්ස් ෆෝට්නයිට් චීට්ස් තියෙනවා හින්දා කවුරරි චීට්ට ඩවන්ලෝඩ් කරලා මේ දාලා ඒ චීට්ටකෙන් කරන්න අරග චීට්ටයක් තියෙනවා ඊට අමතර එයා රූට් සර්ටිෆිකේට් එකක් අර චීට්ටක ඉන්ස්ටෝල් කරනකොට මැෂින් එකට දාලා HTTPS සයිට් වල ඇඩ් රිප්ලේස් කරනවා ඒගොල්ලන්ගේ ඇඩ්ස් ඔබනවා ඉතින් ඒක නිසා ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ තමන් කම්පියුටරේට මොන හරි ඉන්ස්ටෝල් කරනවා නම් අද කාලේ ඒක ඉන්ස්ටෝල් කරන එක පුදුම ට්‍රස්ට් එකක් මම ඉන්ස්ටෝල් කරනවා. දැන් ඉස්සර වගේ දැන් දැන් මට වුණත් දැන් මොකක් හරි එකක් ටෙස්ට් කරන්න ගියාම අපි දන්නේ නැහනේ මේ ඇප්ලිකේෂන් එකෙන් අපි මොකක් හරි මේක ඩීකම්පයිල් කරලා හරි එහෙම නැත්නම් මේක ෆොරෙන්සික් එන්වයරන්මන්ට් එක ඉන්ස්ටෝල් කරලා වෙන දේවල් හරියට බැලුවේ නැත්නම් ඇප්ලිකේෂන් එකකට අපි ඉන්ස්ටෝල් වෙනට පාස්වර්ඩ් එක ගහලා ඇඩ්මින් රයිට් දුන්නට පස්සේ වෙන දේවල් ඉතින් හිතා ගන්න බෑ. ඒ කියන්නේ කෙලින්ම ඕන එකක් කරන්න බුණා. ඉතින් ඒක නිසා අර දැන් ගොඩක මම දැක්කා ටෙක් කතාවල මගේ ප්‍රශ්නේ අප්‍රූව් කරේ නැහැ මේ ප්‍රශ්නයක් දාලා දිය මම මේ ක්‍රැක් එකක් ඉන්ස්ටෝල් කරන්න ගියාම මේ Windows එක රන් කරන්න දෙන්නේ නැහැ කියලා. මොකද්ද කරන්නේ කියලා. ඉතින් <laughs> ඒක නිසා අර දැන් අපිව ගොඩක් කලකට ක්‍රැක් පාවිච්චි කරන්න එපා මේ දැන් ඊට පස්සේ කට්ටියට තමයි මගේ මොනා ගන්නද මගේ මොනා නැද්ද අර ඉතින් අර සෙක්ස්ටිං වගේ කරනකොට ඕවා පොඩ්ඩක් හිතලා බලන්න යන ෆොටෝස් උත් අර හිට මෙහෙට පේනවා සමහර මේ සමහර ක්‍රැක් තියෙනවා ඒවා ගත්තට පස්සේ ෆයිල් එක මේ පේස් කරනකොටම ඇන්ඩිවරස් එකෙන් ඩිලිට් කරදා එතකොට එතන ඉඳලාම ඇන්ඩිවරස් එක ඩිසේබල් කරලා <laughs> තමයි වැඩ කරන්න දව ක්‍රක් දානට ඇන්ටිවරස් ඩිසේබල් කරන්න කියලා ලියනම දෙනවා මේක ඇන්ටිව මේකට අත්තරම ඇන්ටිවරස් ෆෝස් ඩිටෙක්ෂන් නැකින එහෙම ලියලා තියෙනවා එතකොට ගොඩක් කරලා කරන ඇන්ටිවරස් එකෙත් අර මේ වෙන්න ඕන ටික යා චේන්ජස් ටික කරලා දානවා <laughs> මේ අපි අනිත් එක මේ අර ඔය ඩොමේන් වැලිඩේෂන් එක්ස්ටෙන්ඩඩ් ඩේෂන් ඒකත් කියම සටිට සටිකට සාමන ලේසියම ගන්න පුළන් එක තමයි ඩොමෙන් වැල්ඩේෂන් කියන එක එක කරන්න ඕන තමන් මේ ඩොමෙන්න්න ගයිති කියල වැල්ඩේට් කරන එක දැනට ක්‍රම තුනක් තියෙනවා එකක් තමයි ඩොමේන එක රජිස්ට කනට හුස්සගේ ඉමල්ල එක තියෙනවානේ ඒ ඉමල් එක පාවිච්චි කල්ල පුළුවන් වැල්ඩේට් කරන්න එහෙම නැත්තන් ඒගොල්ල ඩොමේන් එකට ඉමල්ලක් එවන ඇඩමින්නට් ඩොමේන් එක ඩොට්කොම් කියලා ඒ හර වැල්ඩේට් කරලන් එහෙම නැත්තං අර ඩස් පේස් වැඩේෂනයක් කියලා තින එකගොල කියෙන ඩස් මේ රෙකෝඩ් එක දැන් ඇඩ් කරලා කම්ෆම් කරන්න ටෙක්ස් කෝඩ් දාන්න තව අර තව එකක් තින රෝට් එක ෆයිල් එක ෆයිල් දාන්න නැතම් වෙබ්සවරකට මාකරි ෆයිල් දාන්න කියලා තින ඒ ක්‍රමවලින් ඩොමේන් බේස් වැල්ඩේෂනයක් ගන්න පුළන් ඒක ඇත්තටම ඇති ඉගැන සියට අනුනමේ නමේ නමේ ඒකොම සයිට්ටක් වුණත් ඇති ඒක බ්‍රවසර එක අර නම වැටෙන්නෑ ඒක සාමාන්‍ය සෙකුව කියලාර ඉබ්බ කොල පාටිං වැටිට එහෙම පේනවා එතකොට ඒ සටිපිකට් එක බැලුවමත් පේනවා මෙන්න මේ සයිට් එකට තම මේ ශූ කරති නෙච්චරයි කමියනිකේෂන් එක සිකුව ඔත්තනින් එකම ඩිස්ඩ්වාන්ට් එච්චක තින කවුරහරි අර මේ යුනිකෝඩ් පාවිච කල ඩොමේන් එක මිනිපලේට් කල තියෙනනම් විතරයි ඔතන ගැටලුවක් එන්නේ ඩොමේ එක්ස්ටෙන්ඩඩ් වැලිඩේෂන් එකක් නෙමෙයි. ඒ කියන්නේ OV එක ඕගනයිසේෂන් වැලිඩේටඩ් නෙමෙයි නා. ඒකත් කාලින් මේ අර බ්‍රවුසර් වලින් පැච් කරගෙන යනවානේ ඒක. ඒකින්ද ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේද? දැන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මම මගේ නම් පර්සනල් ඔපිනියන් එක තමයි ඩොමේන් ඒ කියන්නේ ඕගනයිසේෂන් වැලිඩේට් සර්ටිෆිකේට් එකක් එච්චර ලොකු ගාණක් සාමනෙන් අපි අර අපි කතා කරපු විදිේ සටිකට ගත දෙකට ඩොමන් වල ඩට සටිට ගත ොල හය පහල වගේ තමයි කොස්ටකති ඒ හොඳට මැති ොද වැඩිපුරග වගේ වැඩිපුරසිකරටය කම්බෙන්න කොයික් අදෙක් එච්චර තමයි ඊට පස්සේ ඩොමන් වල්ඩේෂන් ගත්තතම ඩොල දෙසිය දෙසී පනාකිතර මේ ඔගරේෂ වැල්ඩට ගත්තොත් හෙම වෙන ඒක කරන්නේ ගොල්ලෝ ඩොමේන් එක අයිතියට අමතර ඩොමේන් එක අයිති සමාගම වැලඩේට් කරන මේ සමාගමට තමයි මේක අයිති කියලා ඒක ඩොකිමෙන්ටේෂන් ප්‍රොසෙස් එකක් තියෙනවා ඩොකිමෙන්ටේෂන් ප්‍රොසෙස් එක කරාට පස්සේ සර්ටිෆිකේට් එක දෙනවා ඕය ප්‍රශ්න වෙන්නේ දැන් CDN providers ලා පාවිච්චි කරනවා දැන් අපි නම් ටකස් එක ගත්තත් අපි පාවිච්චි කරන්නේ cloud flare ෆ්‍රන්ට් එන්ඩ් එකට කියන්නේ අපේ CDN වැඩ කරගන්න ඒගොල්ලන්ගේ පාවිච්චි කරන. ඒතකොට අපි කරලා තියෙන අපි ලේසි වැඩේ තමයි ඒගොල්ලෝ අර අපි common certificate එක පාවිච්චි කරන්නේ. Cloudflare free certificate එකක් දෙනවනේ. ඒ කියන්නේ ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න කියලා ඒගොල්ලෝ free certificate එකක් issue කරනවා. ඒකෙන් කරන්නේ අර common domain ගොඩකට ඒගොල්ලෝ සටිකට ඇකිෂු කරනවා හැබ අපි කල්ල තින එහෙම එපා අපිට වෙන ඉන්ඩිපෙන්න්න සටිපිකට්ටක් දෙන්න කියල තම සටිපෙට් කරන්ති ඉති ඒක මම දකින්නේ ගැන ඊකොමස් පැත්තෙන් අත්තරම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අපේ අපි තියෙන දැන්ක ලංකා තින බිස්නස් මොඩල්ලෙක් ගත්තා බෑන්කොල්ට රීම තමයි ගොඩක් කට්ටිය අර බෑන්කොල්ට අතර මංකිව ප්‍රශ්න හින්ද තමයි දැනගන්න ඕන මේ යන්නේ තමන් මේ මේක මේ සයිට් එකමයි කියන එක ට්‍රස් කරන්න තමයි මේ අවශ්‍යතාවය දෙන්නේ. දැන් උදාහරණගතත් අපි දැන් Mastercard නේ පාවිච්චි කරන්නේ Mastercard කියන්නේ ඉතින් ලෝකේ ලොකුම ක්‍රෙඩිට් කාඩ් ඉෂුව කරන සමාගමනේ. Mastercard එකේ IPG domain එකක්වත් domain ඒ කියන්නේ extended validated නෙමෙයි. EV certificates නෙමෙයි තියෙන්නේ normal එකලයි මේ domain validated තමයි තියෙන්නේ. ඒක නිසා අර මේ certificate විකුණන අය පොඩි business එකක් විදිහට මේක අර ගෙඩියක් කල්ල විකුණනවා මොකද මෙහෙමයි කියලා ගාන ලොක වෙනසත්තින ඕ ඊට අමතර දැන් කාටරි ඔන්න සටිකට්ටක් ගන්න මනන් කියන්නේ දැන්නම් අද කාලෙමන් කියන්නේ කව් ලයින් ස්ටෝල් කරන්න ෆන්ටකට ඉවර ක්‍රෝම්වල මේ වෙනසත් එක්ක කට්ටිය අඩනම මේ ඒක අසාධාරණයි ඒම කියන්න බෑදැන් ඇත අසා ්‍රී වියදන් කරන්න ඔන්න ඇතර එක්කෝ කලව් ලය ්‍රීදාගන්න පුළුවන් නැතම ලෙස් ක්‍රප් කියල සවිස අතර ලෙස්සන් ක්‍රප් ලගේ කරන්න ඇතරම ගොල්ලෝ ්‍රී සිටිකට් ෂෝ කරන ඒ සිටිකටේ මාසතුනක් වැලී මාස්තුනට සර රිනිිය කරන්න ඕනේ තමන්ට ්‍රී සිටිපියට ගන්න ලගේ නිිය ප්‍රසෙස්ස තොටමට් කරන්න ල ඒකට වෙනම එක අපාජිවලට තින ටොම් කැට්වලට ඔන්න හම මම මේ ලඟඩි වෙබ් මම මේ ලඟඩ ඊමල් සවසට ඉන්ස්ටල් කර ප්‍රශ්නයක් පොඩි තමන් පොඩි ජෙන්ජස්ටිය කදාගන්න ඔටමේෂන් ප්‍රසෙස් එක් කරගන්න නමුත් අයසකට දැම්ම කාලින් ඒක මේ අයි ලියපු ප්ලගින්න ගැනටිය පරණ එක ඒත් වැඩගන්නවා ඕ මොකද මේ එකඉතින් අර වෙලාතින් අර එකමදේ අර සැටිබට මස්තුනට සැරක් රිනිවල්ල ගැන වෙලාට සවයක රීරෝඩ්ඩක් වෙන ඉති ඒකර මිෂන් ක්‍රටිකල්ම එකක් රංගෝක ප්‍රශ්නයන් ඉතින් ඩොලනක් ඩොල දහයක් ගලා මැදදායක් ගල මා ගත්තලති ප්‍රශ්නයන්න නේ හැනි <laughs> හැම දෙහම නිකම්ම අන්ලිමිටඩ් ඉන්ටනෙට් අන්ලිමිටඩ් ඩේට වගේ ඉන්න බෑ රන්නුක සල්ලි ගන්න තව මේ ගාලේ මේ ළඟදී අපිට ප්‍රශ්නයක් ආවා සර්ටිෆිකේට් අපේ වෙනම යූස් කේස් එකක් තියෙනවා මේ වගේ අපිට ඕනේ වුණා මේ වයිල් කාඩ් ඩොමේන් ඕනේ වුණා සර්ටිෆිකේට් එකට ඒකටත් ඕනේ වුණා මල්ටිපල් වයිල් කාඩ් ඩොමේන්වලට සටිකට් එක සබමෙන් උඩ උඩ යන්න ඒගන්න මෙම ඩොමේන් තුනත්තිනවා ඒ ඩොමේන් තුනම දාලා ඒකට කාඩ් සටිකට් එක ඩොමේන් තුනකට ඒක ඒවා ඉශෝ කරන්න මේ අර මේන් ප්‍රවයිඩස්ල මොහ ඒකුල්ලන්ගේ වෙනම ගන්නවන මේ ්‍රසවිස ඒකට ඇ තියන එකක් දෙකක් ඒක වැඩි ජනප්‍රියව නෙමේ මේ විස් පාසය අපිට උනේ අර ගානත් එක්ක බැලුවට වස්සේ මේ ඉස්සරහට තව ලෝඩ් බැලන්ස දාලා හෙම අපිට වෙන සලූජන් එකට යන්න උන මේ ඒ වැඩේ කරගන්න සැටිෆිකට් තුනක් වෙනව දැම්ම තුනා එහෙම තමයි කියන්න අපිට හැබැයි එක සර්වයකින් වැඩේ කරගන්න තිබුණ තනි සැටිෆිකට් එකක් තිබුණා ඒත් කවුලක් නැහැ නේ බුද්ද එක සර්වරේට සර්ටිෆිකේට් තුනක් දාන්න පුළුවන් IIS වල තිබුණේ IIS අපේ 2012 වර්ෂන් එකත් එක්ක තියෙන IIS අලුත් එකේ සර්වර් නේම් එක SNI එකට දාන්න පුළුවන් ඕ ඒ දැ අලුත්මකේ පුළුවන් අපේ තියෙන සොලෝෂන් එක හැට දාන්න ඒකද පුළුවන් එක වයිල්කාට ඕය නැතයි අයිප එකක් කෝරන්න ඕ නැත අයිප එකට මැප් කල්ලා අයි මේ හදලදා එහෙමුණන අපිට ඉන්පස්ටක්ෂත් වෙනස් කල්ලා යන්නන්න ඊට ලේසි වුණ අපිට අර මේවා තුනක් කරගෙන ලෝඩ් බැලන්ස තුරල ඒකෙන් හදනේ ඕ ඒකත් හරණ කලව් ලයික්සරට දෙමන ප්‍රශ්නය බුද්ධ ඩිවෙට්ටිගත්නිකංගම් වෙනවා ඊළඟට මොක ඇගි දුන්නනේ ආව අපි තෑගි දුන්නනේ ඔව් තෑගි දුන්නා මේ ඇත්තට මේ ඊළඟ සතියේත් අපි තෑගි දෙනවා මේ ටෑග් මොකද්ද කියලා තාම කියාගන්න බැරි නම් මේ අපි ලබන සතියේ ගේම තෑගි දෙන්න හැදෙන්නේ ඔව් මේ අනිත් තෑගි ගන්න එක එළිය ඉන්නවා ආව් එයාට පොට එකක් ගහලා අපි දාව රණුක තෑගි දෙන්න දමිත් දමිත් ආවනේ දමිත් ආවිල්ලා දමිත් ආවිල්ලා වොච් එක අරන් ගියා දැන් DVR එක දෙන්න තමයි තියෙන්නේ ඔව් මිනිහා ටෙක්කට ඇහුවොත් එළිය ඉන්න කියන්නේ. <laughs> රණුක රණුකෝක ප්ලෑන් කරලාගේ දීලා දෙන්න බුද්ධිය මට පේන්නේ. ප්ලෑන් කරලා දුන්නේ නැහැ. ඉතින් දා බලලා දුන්නේ. අපිට සැකයිබ රිග් කරාද අපේ සිස්ටම් එක. බොෆ් ට්විටර් එකත් හැක් කරා කියලා තමයි රණු කාරණා දෙන්න. එක එක නිකන් මල් කතා දානවා කියලා. විශ්වද විශ්වද මල් කතා දාන. කවුද මල් කතා දාන්නේ? මේ හරියට දැන් අද මොකද ටිප් එක? අද ටිප් නැහැ. අද ලව් ටිප් මොකුත් නැද්ද? ලව් ටිප් මොකුත් නැහැ. දැන් මෙහෙමයි. දැන් ඔය දැන් සාමාන්‍යයෙන් කෙල්ලෙක් හොයාගන්න බෑනේ ඉන්ටර්නෙට් එකේම ඉඳලා. ඒතොර රණුක කරන දෙයක් තමයි මොකක් හරි ඉවෙන්ට් එකක් හරි අඩු ගානේ බස් වෝල්ට් එකේ සෙනඟ හරිටියොත් එතන ගිහලා සෙට් වෙලා සෙල්ෆියක් හරි දානවනේ. නමට අඳුරන්නේ නැති වුණොත් එක්කවත් ඒ ඒකත් එක ක්‍රමයක්ද ඒක. ඒක නිකන් අර නිකන් හැමදාම දකින්නකොට අර මොකක් හරි හොඳයි වගේ හිතන වගේ එකක්ද කියන්නේ. මොකක්ද ඒකට කියන්නේ හැමදාම දැක්කාම මොකක් සුදු සුදට පේනවා මොකක්ද කියලා කියන්නේ. ඒගැන ඒකත් එක ට්‍රික් එකක්නේ එක කෙල්ල එකගැන හැමදිස්සම සමාජත් එක්ක එහෙමෙහි ගිහිල්ලාර නිකං බලන්න නතොට එක දහයක් ට්‍රයිකරොත් එකක් හරියනවන්නේ එහෙමන තේරීතියෙන් එක එකක් පත්ස ගියොත්තම අවුලරනු හරිද ඔය ටවිට එක මිනිටක තියෙන ඔක්කොටම යනවද ඉවෙන්ට්ස් වලට නෑ නෑ රණුක සෙට් කරන අපි පොඩ්ඩක් මේ මේ හැප්පෙමු අරාමයා කියලා පොඩි නියන් බම්පයක් දාලා මේව රණුකද දැන් අපිටම කෙල්ලෙක් ඉන්නවා කියලා x කියලා රණුකට ඩිරෙක්ට් කමියුනිකේෂන් එක x එක නැහැ නමුත් මම x එක කනෙක්ෂන් එකක් තියෙනවා ඊට පස්සේ බුද්ධිකත් x එක කනෙක්ෂන් එකක් තියෙනවා රණුකයා කරන්නේ අපි දෙන්නා අපි අපි මේ සෙට් මචං අපි මීට් අප් එකක් දාමු කියලා උඹට මටයි දානවා දාලා එහෙනම් කට්ටිය පොඩට RT එකක් දාලා අපි මචං තව කට්ටිය සෙට් කරගමු නේද කියලා ඊට පස්සේ වහෙන් හොරෝ දෙනවර X කියන කෙල්ලවත් ඉතින් ඒකත් කියන ඒතකොට අපි දෙන්න කරන් යන් යන් අපි මීටප් පැත්තින අපි සෙට් කරමු කියලා ඊට රණු ගියා කරන්නේ ඊට පස්සේ ආ කොහොමද වානේ ඔයා මගේ ට්වීට් එකේ නෑනේ කො ඉන්න මං ඇඩ් කරන්නම් කියලා ඇඩ් කරනවා ඇඩ් කරලා ෆොටෝ එකක් ගමු කියලා ඔව් අපි සෙල්ෆි එකක් ගහමු මේ ෆොටෝ එකට WhatsApp කරන්නද මේ නම්බර කියන්නම්ගේ කියලා එහෙම ඕනේ නෑ එහෙම නැත්නම් කොහොමද කරන්නේ ගියාම ඉතින් මට මෙසේජ් ටික නෑ නෑ මීට පිති අපිට ඕරස් කරන්න ටට අප ආබයි ආ ඔය තියෙන්නේ නොම්බර ලීක් වෙච්ච තැන ෆෝන් නම්බර් නෑ පැසල්ල අපි නම්සක කරන සුවර්ද නෝෝ බලන්න ගහිට මට සැකයි අබට තො ඩියමට ටට පැසල්ල එක ටට එකටම කවදක ජොයින්න නැත්තැයි කියලම දන්න මං එක්සස් දෙන්න පැමයිටට කවුන්ට එකට නෑ නති ඒකට මමත් එක්සස් දුන්නෑ ඒක අර ඩියම් බලන්න පුලන ඒ ඕන ඇති ඒටික අයින් කරල දැන් ඇක්ස්තින් දැයි කවදේ හැදුවේ මේකන උම් බලන්න එකන්නක නෑ උන්ට බලන්න වෙලාවන්න මේ හසප කටමංකු ඩියම් මක්සකයින් කරන්න ඇයි එහෙම හද ඒක ඌ බලන්න උඹට නොකිවට බොහොර බැලුවනේද මංුව කොහොමත් හෙන්නම අකමැති ඔය ඇපලිකේෂන් බේ සොත්තන්ටිකේෂන් කියන එකට මම හෙන්න පොඩි විරුද්ධත් ඇත්තිෙනවා මොකො තිල්න්න කියන්න තිල්න්න ඉද තින්න විදි දෙල්ල මියුට් කරගෙන වගේ දෙල්ල සරි සරි මට මේ කෝල්ලයක් ආවේදර <laughs> දැන් හරිද හරි හරි 25 වෙලාවනේ මෙල්බර්න් වලට මේ තිලට ඇහුණද අපි කීප එක ආ කියන්න බා අපෝ මගේ වේ ඇපලිකේෂන් බේස දැන් ඔය ගැන්න දැන් උදම් Google සිංගල් සයින Google හර ඔතෙන්ටිකේට් කරන්න Facebook හර ඔතෙන්ටිකේට් කරන්න Twitter හර ඔතෙන්ටිකේට් කරන්න කිව්වම ඒ ඉල්ලන පර්මිෂන් ටික අපි කවදාවත් කියවලා බලන්නේ නැහනේ ඒක බලන්න ඕනනේ ඒක බලන්නේ නැහනේ ඒක නිසා මම කවදාවත් ඕක තිබ්බොත් එහෙම කවදාවත් ඔය එකක් පාවිච්චි කරන්නේ නැහැ මෙහෙමයි දැන් කම්පැනිස් වලත් ඒක දන්න නිසා පොඩ්ඩක් මේ දැන් Facebook පැත්තන සාමාන්‍යයෙන් කලින්ට වඩා ටිකක් හදලා තියෙනවා නේ. ඒ කියන්නේ ඉස්සරම කාලේ පුළුවන් මේ වෝල් එකේ පෝස්ට් කරන ගැලින්ම ටිකක් ඩිෆෝල්ට් පර්මිෂන් තිබ්බේ සෑහෙන නිකන් ඉස්සර සිලෙක්ට් ලොකු රේන්ජ් එකක්. බැරි සීන් එකක් නේද? ඉල්ල ඔක්කොම දෙන්න ඕන ඉසර කොම දැන් ෆ්‍රෙන්ඩ් ලිස්ට එකයි කෙලිම් ඔක්කොමටික නවා දැන් ඒව සෑහන් ලිමිට ලිමිට් කරපු නිසා එක එකාතකින් ටිකක් එක මේ කලින්ට වඩා හොඳ තත්වක තියෙනවා ඇති ඒවනට මන්නන් ගැන කවුර දැක්කොත්තය කවදක්කා ජීමේල් එක හරහා ලොග්ගෙනේවා ෆේස්බුක් කරා ලොග්ගෙන ඒවා කරන්න එපා. ඒ පර්මිෂන් ඉල්ලනකොට මේ බලන්න ඕන මොකක්ද? නොකර හිටියාම හිතන්න නැත්තා ඉතින් සකර්බර්ග් අර මොකද්ද ඇනලිටිකා එකේ වගේ උප්ස් අපි දැක්කේ නෑනේ. <laughs> මට ඕක මතක් වෙන ගමන් ඉස්සර මේ ඌව යනකොට එකක් වෙනවා සමහරවිට මේ නැගපු ගමන් මේ කාරකට දාගන්නවන සිින්දු බ්ලෝටුත් කනෙක් කරලා ඉති කනෙක් කල්ල දෙනවා ආත අර ඒකෙම ඊළඟ පාරහනෝ මේ කන්ටක්සිං කරන්න හාගිය ඒක දානෝ ඔක්කොම පෝකමටි කාරගේ කට චටි බබා චටි බබා කෑල්ල දෙක ඒවගේ <laughs> තියෙන ටක්ගල් බල පොල් කරන ටක්ගේවා කැල්ලද කාරගේ තිර ආර අද කාලේ කියන්නේ මම නම් කියන්නේ සත පහකට ටෙක්නොලොජි ට්‍රස් කරන්න එපා කියලා. අනිවාර්යයෙන්. ඕක කතා කරාම මේ මේ දැන් ඊළඟ සබ්ජෙක්ට් එකට එන්නම් මේ එක්කෙනෙක් මේ අපේ මේ ටෙක් කතා මේ ගෲප් එකේ පරණ ප්‍රශ්නයක් අහලා දෙමු මේ OTP SMS හරහා එන එක ප්‍රොවයිඩර්ට පේනව නේද ප්‍රශ්නයක්ද කියලා. ඇත්තටම ප්‍රොවයිඩර්ට පේන එක ප්‍රශ්නයක් නෙමෙයි. දැන් අපි හිතමු අපි දැන් මගේ OTP කෙනෙක්ට ඩයලොග් එකේ දැක්කා. ඩයලොග් එකේ රණුකෑකේගෙන් අඳුරන ඉඳකෝ පොඩ්ඩක් බල්ලා කියන කාලින්ගයට ආපු OTP එක මොකද්ද කියලා. වැඩක් නැහැනේ. මගේ පාස්වර්ඩ් එක නමම OTP නේ ඒකේ. ඔව්. <laughs> one time password. <laughs> ඔව්. ඒක හේක ගත්තා කියලා ඒක මොකද්ද කරන්නේ එතකොට ඉතින්? ඒකෙන් විතරක් කරන්න බලන් ඒකුත් නැහැ. අනිත් එක ඒක පාවිච්චි කරොත් අර අපි මොකක් හරි සෙෂන් එකක මැද ඉඳන් කියන්නේ ඕක මේවා කරනවා. එතෙන්දි විතරයි ඒක පාවිච්චි කරන්නේ. ඕක 2 factor authentication නේන. ඕකට තව එකක් ඕනේ. එහෙමනම් ප්‍රොවයිඩර් ගන්නවා. දැන් එතකොට කට්ටිය කියලා දේව නෑ දැන් යන Facebook එකේ password එක ගන්න පුළුවන් කියලා. ඒක අර මං කිව්ව SSL ප්‍රශ්නේ මුලින්ම කතා කරපෙක ගැන හිතලා බලන්න. එතකොට password එක ඕර්ගන් කරන්න නම් මොනවාද ප්‍රොවයිඩර් කරන්න ඕනේ කියලා. OTP ගැන ප්‍රශ්නයක් නෑ. එහෙනම් ඉතින් ඩයලොග් එකේ ඒ ඉන්න කවුරු හරි එක්කෙනා අපේ password එක දැනගන්නවා. පාසඩ් ඇබෑ මේ පාසඩ් රීසෙට් කෝඩ් එවන එක ඒක ඒක ප්‍රශ්නයක් තියෙනවා එහෙම આવොත් මේ අපිදම අපි රීසෙට් කරන්න යනවා එතකොට අර පොගෙට් පස්සට ගියාට පස්සේ කෝඩ් එක වල කරනවා නම් එතකොට අපේ ඊමේල් එකක් දැනගෙන ඔව් ඒක ප්‍රොවයිඩර් ප්‍රොවයිඩර්ට ඒක ඇක්සස් කරන කවුරු හරි නම් ඕක කරන්න කියන සාමාන්‍යයෙන් තියරිය තමයි ඊමේල් දැන් account හදනකොට කවුරුත් දන්න ඊමේල් එක තියෙනවනේ දැන් මම හැමතිස්සෙම kalinga.gmail.com කියන එකට කිසිම account එකක් නැහැ කාලින්ගේ ඒකටද ඔව් කාලෙක ඒ ඒකටත් නෑ. ඒ කියන්නේ මම Gmail එක පාවිච්චි කරලා නෑ මගේ security ප්‍රශ්න තියෙන බැංකුව account වලට. එහෙම ගත්තාම මගේ Facebook account වලට ඒ email එක මම පාවිච්චි කරලා නෑ. මම වෙන්නමම email එකක් හදන් ඉන්නවා ඒව සඳහා. හරි. එතකොට අරක කවුරුත් පාවිච්චි කරා දැනගත්ත කියන එක මගේ අර ෆැක්ටර් එකේ එකක් දැන්. සාමාන්‍යයෙන් දැන් උදාහරණ ගත්තොත් දැන් ඔය බුද්ධිගයෝ ප්‍රශ්නේ විසඳන්න නම් කවුරු එක්කෙනෙක් කොහොම හරි අර සිකියුරිටි කෝඩ් එක ගෙන්න ගත්තොත් එහෙම එකක් දන්නවනේ ඒ කියන්නේ ඔපරේටර්ගේ ඒ ලෙවල් එකට ඇක්සස් තියෙන කවුරු හරි මේ අපිවත් දන්න මිනිස්සෙක් කියලා එහෙම කරන්න ඕන. ඉතින් ඊට වඩා දැන් අත්තනම් ප්‍රශ්නේ තියෙන ඕනේ මෑන් ඉන් ද මිඩල් කියන එක. දැන් මෑන් ඉන් ද මිඩල් කියන්නේ GSM වල දැන් අලුතෙන් හොයාගෙන තියෙන මේ පාර අලුත්ම තිබ්බ GSM 4G වල තිබ්බ ප්‍රශ්නයක් තමයි මේ මෑන් ඉන් ද මිඩල් කරන්න ලේසි DNSම රිඩිරෙක්ට් කරන්න පුළුවන් කියලා ප්‍රශ්න තියෙනවා. දැන් අපි දන්නේ නැති වුණාට මේ ෆේක් හොට් ෆේක් ටවර්ස් කියනවා ගොඩක් තියෙනවා. ප්‍රශ්නේ Wi-Fi එකක් නම් අපිට නම වෙනස් හරි මාකර් කියලා දෙනවා. නමුත් අපිට ටවර් එකක් මේ ෆේක් ටවර් එකක් කියලා කියන්නේ ඇත්තටම මෑන් ඉන් ද මිඩල් එකක්. ඒ කියන්නේ අර ඔය දැන් net එකේ සර්ච් කරත් අර SDR එකකින් GSM fake මේකක් හදන ඒවා තියෙනවා සෑ. තියෙනවා. ටියුටෝරියල් එකක්මත් නේ. ඔව්. එතකොට වෙන්නේ ඇත්තට අපි ටවර් එකකට කියලා එකට කනෙක්ට් වෙනවා. ඒ ටවර් එක ඇත්තටම මේ ආ දැන් අපි උදාහරණයක් ගත්තා ඩයලොග් ගම ඩයලොග් නෙමෙයි. හැබැයි අපිට කෝල් ගන්න පුළුවන් මේක හරහා අපිට SMS යවන්න පුළුවන්. මේක ඇත්තනම කරන්නේ අපේ එන සිග්නල් ටික අරගෙන එයාට ඩික්‍රිප්ට් කරන්න පුළුවන් ටික කරලා ඊටු ටික ඩයලොග් පැත්තට ආය යවනවා එයා ෆෝන් එකක් වගේ. එතකොට අපේ ෆෝන් එක විදිහට පෙනී සිටිනවා. එතකොට එන ඒවා ඒක හරහා තමයි එන්නේ. දැන් ඒත් අර GSM එකේ යම් කිසි එන්ක්‍රිප්ෂන් එකක් තියෙන හින්දා මේ යන SMS එහෙම පේන්නේ නැහැ. හැබැයි කෝල් එහෙම ඉන්ටර්සෙප්ට් කරන්න පුළුවන්. කියලා අහන් ඉන්න පුළුවන් මොනවද වෙන්නේ කියලා. ඉතින් ඒක නිසා මේ දැන් ඔය දැන් උදාහරණකට පිටරට ඔය ඩෙෆ්කොන් අරවම තියෙනට කවුරු ෆෝන් ගෙනියන්නේ. මොකද හැකස්ල තනට දැක ඒක නිසායිතින් ඔය ෆේක් හොට් ස්පොට් සෙට් කරන ද උදාරගත මිලිටර ඒරියාවල දැන් සෙට් කළ තියෙන මුල ඔෆිෂලියුණ දැන් මං හිතන්නේ ප්‍රිසන් එකේ මොකක් හරි ප්‍රශ්නයක් කියලා ජෑම් කරනව මොනවාද කියලා කතා ඔව් ඒක නෙමෙයි ඇත්තටම කරන් තිබ්බේ අනිත් පැත්ත මේක ජෑම් කරන්නේ ආයතනය තිබ්බේ මේ ඉන්ටර්සෙප්ට් කරන්න ඉන්ටර්සෙප්ට් කරන්නයි තිබ්බේ ඉතින් ඒක නිසා අද කාලේ ටෙක්නොලොජි මත තමන්ගේ තාක්ෂණය අරියාදු කරනනේ තාක්ෂණය පිළිබඳ විශ්වාස තියන්න එපා. ඒ කියන්නේ ඒක ටාස්ක් කරන්න එපා කියන එක නෙමෙයි අර බී ස්මාර්ට් කියලා කියන්නේ. කියන්නේ කරන දේවල් අනුව ස්මාර්ට් වෙන්න ඉතින්. අර 2 ෆැක්ටර් කතාවත් නම් මම කියන්නේ ඉතින් මොබයිල් ඇප් එක පාවිච්චි කරලා කරන්නේ. <coughs> Google එකෙන් කාලින් කියල තිබා මේ ගොලොන්ගේ කැනෙ දෙදස් දාහතේ ඉඳන් ඒගොල්ලො පාවිච්චි කරන පටන් ගත්තලු අර අපිසිකල් <coughs> ඩිවයිස් එක මේ යුබිකී වගේ මොනහරි ඔව දෙවැනි ෆැක්ටරක විදිහට ඊට පස්සේ මේ ඒගොල්ලොන්ටගේ රිපෝටුන් නැහැ කියලා මේ වැඩගන්න අයගේ කවුන්් ඕටෙක් කරන ඉන්සිඩන්් කිසිම දෙයක් <coughs> තව ප්‍රශ්නකට යනද ප්‍රශ්නට දාලත්තිය මේ මුලින් මහල දීනගේ කතා කරන්නත් බැරිවුණ සර්වර්ලයිසේෂන් සොලූෂන් ගැන කතා කරන්න කියලා අයෝ ඉදිවා ලබ්ජෙක්්යක් කතා කර කතා මමනං ඇත්තලම හර විරු විරුද්ධ කියන්න බෑ මෙමයි වර්චලයිසේෂන් හැම එකක් ෝචලයිසේෂන් කරන එකත් තේරුමක් නෑ උදාහරණ ගත්තොත් මම දැකලා තියෙනවා කවුරු හරි මොනාරි ඉන්ස්ටෝල් කරන්න ගියාම පළවෙනියම කරන්නේ මේ කම්පියුටර් එක තනි එකක් අරගෙන ඒකට virtualization software එකක් install කරලා ඒකේ virtualize කරනවා. එක ඉන්ස්ටන්ස් එකක් දීවත් එක කරනවා. ඔව් එක ඉන්ස්ටන්ස් එකක් දීවත් සමහර අය virtualize කරනවා. මොකද මම එක එක කම්පැනි එක exchange server එකක් බලන්න ගියාම මේ server එකක් අරගෙන ඒකට EXI දාලා EXI කියන්නේ මේ VMware ලාගේ solution එක දාලා ඒකට virtual machine එකක් හදලා virtual machine එකට install කරලා Windows දාලා exchange server එක. මේ හේතුව තමයි රිස්ටෝ කරන්න ලේසි කියලා. මම කොයිද Windows බෑකප් කරන්න පුළුවන් Windows Acronix True Image Server Edition එක ගත්තොත් එම snapshot ගන්න බලන් එහෙම පිටිම hard disk එකේ පිටේ. හැබැයි virtualize කරනකොට හරියට කරන්න ඕනේ නම් ක්‍රමේ තමයි මේක multiple servers තියෙන්න ඕනේ. දැන් උදාහරණ ගත්තොත් virtualization වල වටිනාකම තමයි අර hardware failure වලදී tolerable වෙන්න එපා. virtualize කරනවා නම් පළවෙනි requirement එක වෙන්න ඕනේ hardware failure එකකදී virtual environment එක download වෙන එක. ඉතින් එතකොට SAN එකක් ඕනේ hard drive array එක. ඒක redundant SAN එකක් වෙනවා. මොකද SAN එක පිටින් download වුණොත් ඔක්කොම virtual machine එක down වෙනවනේ. so redundant SAN එකක් වෙන්න ඕනේ. ඉතින් redundant virtualization environment එකක් ඒක කියන්නේ server එකකට වඩා තියෙන්න ඕනේ මේ virtual environment එක දුවන්න. එකක් down වුණොත් ඒක automated failover එකක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අඩු ගානේ manually switch over එකක් හරි වෙන්න ඕනේ. අර දෙවෙනි server එක on කරන්න. නමුත් මේ නිකන් කම්පියුටර් එකක් අරගෙන ඒක වර්චුවලයිස් කරලා ඒසියට කරගන්නවා කියන එක නේද? තේරෙන්නේ නැහැ. මොකද එතකොට මේ පොඩි පොඩි ඒවා තියෙනවා. දැන් උදාහරණකට අපිට හිතමු මට ඩිෆරන්ට් එන්වයරන්මන්ට් දෙකක් රන් කරන්න ඕනේ. මං හිතමු Linux server එකකුත් දුවන්න ඕනේ. මට තව Windows server එකකුත් දුවන්න ඕනේ. මට server දෙකක් ගන්න කොස් සල්ලි නැහැ. server දෙකක් ගන්න සල්ලි නැහැ. ඒ වුණාට මට මේ වැඩේ කරගන්න ඕන නම් ඒකට පුළුවන් සාමාන්‍ය ලෙවල්ලගේ සවර එකක් අරගෙන හාඩ්‍රයිව රිඩන්ඩන්සි වලට රේඩ් එකක් වගේ දාගෙන ඕන power supply dual power supply දාගෙන අර අවශ්‍යතාවයට වර්චුවලයිස් කරන EXI ෆ්‍රී වර්ෂන් එකක් වගේ අරගෙන වර්චුවලයිස් ඉමේජ් එකක් දාගෙන දෙකක් හෝ තුනක් හෝ හතරක් හෝ ටෙස්ට් එන්වයරන්මන්ට් ඉස්සර දැන් මම ඉස්සර වැඩ කරපු කම්පැනි අපි ටෙස්ටිං සහ ප්‍රොජෙක්ට් එනේව ටෙස්ට් කරන්න අපි වර්චුවල් එන්වයරන්මන්ට් තියන් ඉන්නවා Windows XP images හදාගෙන ඉන්නවා snapshot හදාගෙන ඉන්නවා 7 හදාගෙන ඉන්නවා ටෙස්ටිං වලදී එලාට කරන්න අර ඉමේජ් එකේ කොපියක් ගහගත්තා ඉමේජ් එක අප් කරගත්තා අවශ්‍ය ඉන්ස්ටෝලේෂන් ටෙස්ටින් ටික කරා ඉමේජ් එක ඩවුන් කරා ඉවර කරා ආ ඊටම දැන් ඔය ඔයා මං දැක්ක අහලා තියෙන හයිපර් V ගැන අහලා තිබ්බයි EXI ගැන අහලා තිබ්බ ඔය හැම එකක්ම කරන එන්වයරන්මන්ට් එක සහ තියෙන හાર્ඩ්වෙයාර් අනුව සහ තමන්ගේ රික්වයර්මන්ට් එක අනුව වෙනස් වෙනවා දැන් ඔය EXSI කියන එක ෆ්‍රී දෙනවනේ EXI ලගේ මේ සෝරි VMware ලගේ ඒ වගේ එකකින් ගොඩක් දේවල් කරගන්න පුළුවන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙක්ට අවශ්‍ය ඔක්කොම වගේ ටික තියෙනවා. එහෙම නැත්නම් සමහරලාට මම ඉස්සර කරලා තියෙනවා සමහරලාට තියෙන සර්වර් එකට virtual box වගේ දාලා තව ඒක උඩ virtual environment දෙයක් විතර පාවිච්චි කරනවා. දැන් Hyper-V වගේ තියෙන Windows environment එකක Windows server එක Hyper-V දාගත්තොත් තව මොන හරි දෙක තුනක් ඒක උඩ අප් කරගන්නත් පුළුවන්. ඉතින් ඒක අර කරන දේ සහ environment එක සහ requirement එක අනුව ඕවා එක එක පාවිච්චි කරන්න වෙනස් වෙනවා ඉතින්. ඒක් e වගේ ගත්තොත් ඒක ඉඳම් මැනේජ් කරන්න බෑ වෙනස වෙන මැෂින් එකක් ඕනේ ඒකට කනෙක්ට් වෙන්න ඒක කනෙක්ට් වෙලා මැනේජ් කරන්න ඒ වගේ ඉතින් ඒක එක එක රික්වයර්මන්ට් අනුව ඉතින් ඒවා වෙනස් වෙනවා. බුද්ධිකල මොනාටද ඔය වැඩිම පාවිච්චි කරන්නේ? අපි මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් අපි මැනේජ් කරන්නේ නැහැ ඒකින්ද මේ දැන් ඔය මේ හයිපර්වයිසර් ලෙවල් එකකින් පාවිච්චි කරනවා අඩුයි. හැබැයි අපි තියෙන වර්චුවල් එන්වයරන්මන්ට් තමයි ගොඩක් කලාවට මේ පාවිච්චි කරන්න ෝස්ටඩ් පාචි එකන්නේ ඉස්සර දැම් ඉස්සර බපස් කිවවා ද කලව් කියල්ටම කට්ටි ගන්න එක දෙකම එකයි අපිට ලෝකල් ලෝනොත් කරන්නේ මේ ගොඩක් ටෙස්ටිං වලට නවනේ වර්ල් බොක්සල නොචල් බොක් තමයි පාවිච්චි කරන්න එක තර ස්නප්ෂොට් එකත් තියල තියෙනවා එදකොට එතැන්ට මාරගෙන එතන ඉඳලා වැඩ කරගෙන යන ඕනවාර වෙන මොනා හරි ස්පෙසිවික් දෙයක් කාලතිනවා තව අහලා තියෙනවා කියන්නේ ඒකටම මේ කමෙන්ට් එකක් දාලා තියෙනවා මේ ඒක කතා කරනකොට මේ ෆ්‍රීනාස් වල ෆ්‍රී එඩිෂන් එකයි ෆ්‍රීනාස් සර්ටිෆයිඩ් සර්වර්ස් ගැනයි පොඩි විස්තරයක් කරන්න කියලා. ඒක තේරුමක් ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඕක ප්‍රශ්න තියෙන්නේ මෙහෙමයි. ෆ්‍රීනාස් කියලා කියන්නේ සපෝට් නැහැ. ෆ්‍රී වර්ෂන් එක පාවිච්චි කරලා. ඒ කියන්නේ ෆ්‍රීනාස් කියන්නේ නිකන් සොෆ්ට්වෙයාර් එකක් නේ. ඔව් ෆ්‍රීනාස් කියලා කියන්නේ සොෆ්ට්වෙයාර් එකක්. Linux based uh, uh, uh, Linux based තමයි ඔය. Linux based ද ඩේ මතකද මට මතකෙදී ඩෝක මේ BSD බේස් එක. සෝරි දෙක එකක් මොකක් කරේ. ඒකේ කරන්නේ ඇත්තට මේ NAS එකක් software base. එතකොට තමන්ට පුළුවන් hardware ටික එක්කව කරගෙන FreeNAS install කරලා NAS එකක් හදාගන්න. network එකට storage එක. ඊළඟට ඒගොල්ලෝ කරනවා සල්ලි හොයා ගැනීම සඳහා certified hardware කියලා. ඒගොල්ලෝ hardware එකට. මොකද සමහරවිට අපි දාන hardware වල ප්‍රශ්න එනවා බුද්ධිව. හඩරයට වැඩ කරන්න රට කාඩ සපෝට් කරනට කාඩ් වැඩ කරන ඒකට ගොල්ල හන සටිෆයිඩ් හඩ්ඩගල ගොල සටිෆයි කර ඒගොල්ලන්ගම සවස්තින ඒගොල්ල අරයගේ පොහෝමස් මැක්සිමයිස් කරන්න මැච් කරලා පෙක් එක එහම අදල උදාරනගතතම දැ මේ කොමන්ලිම වෙන ප්‍රශ්නතය ගොඩක් සවස්තෑමම් කට්ටිය මේ ලාබෝය මේ නෙට්ට කාඩ් ගහන ඔය දැ රියල් ටෙක් වගේ ඕක අපි හොඳට මක්ස්පිරස් කල තියෙන ඇත්තම ගොඩක් කලා ලිනක්සල රියල්ටෙක් කල තියෙන ඩ්‍රයිව දැ network card ගත්තොත් වෙනමම මේ දැන් ගොඩක් අය හිතෙන්නේ නැහැ network card එක ගන්න ගියාම කවුරුත් කියන්නේ network card එකක් තියනවාද ගීගබිට් දැවුවා 100 MB දැවුවා ඒක ලොකෝ complication තියෙනවා කියලා හිතන්නේ නැහැ හිතන්නේ නැහනේ ගත්ත ගැහුවා හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඕ වගේ network packet අර processing ඔක්කොම කරන්නේ CPU එකේ ඒ කියන්නේ අපි දාන server එකේ CPU එකේ තමයි network වල communication handling ටිකයි ඔක්කොම කරන්නේ CPU එක ඇතුලේ එතකොට දැන් මේවා ඩ්‍රයිවර්ස් එහෙම Linux වල හරි ප්‍රශ්න තියෙනවා. මොකද හරියට හොඳට මේවා ඩ්‍රයිවර්ස් ලියලා නැහැ. ඔය වගේ ප්‍රශ්න තියෙනවා. දැන් ඕක මට උනේ ඇත්තට firewall එකක් ඔය මේ කාලෙකට කලින් වෙච්ච performance අඩුයි. තොර output performance අඩුයි. ආ හොයලා හොයලා හොයලා හොයලා හිට මෙට මේල් ගහනට ඒගොල්ලෝ ගහලා තිබ්බ ඕක බෑ. ඕක ප්‍රශ්න තියෙන්නේ CPU එක ඔයාගේ මදි. CPU එක නිසා තමයි ප්‍රශ්නේ වෙන්නේ. මොකද රියල් ටෙක් ලගේ ඩ්‍රයිවර්ස් ඔක්කොම ප්‍රොසෙසිං වෙන්නේ CPU එක ඇතුලේ. ඕක Intel වගේ නික් එකක් ගන්න හොඳ එකක් කියලා. Intel ලගේ network cards Intel විතරන්නේ තව හදන ඉන්න මම උදාහරණකට Intel එක Intel ලගේ network card වල ඉන්නේ network processing part ඔක්කොම වෙන්නේ network card එකේම. එතකොට OS එකට සහ host CPU එකට තියෙන overhead එක ගොඩක් අඩුයි. අන්න ඒ වගේ ඕවගේ දේවල් හින්දා තමයි certified hardware කියලා කියන්නේ. අපි උනත් નાස්යක් හදනකොට network card එක ගැන හිතන්නෙම නැහනේ. එක්ක ඔන් බෝඩ් කියන එක පාවිච්චි කරනවා එහෙම නැත්නම් ගහන net එක කඩයක් පාවිච්චි කරනවා. ඒ වගේ ඒවා මේ ලොකු වෙනස්කම් තියෙනවා මොකද තොර output වල. ඒ කියන්නේ hard disk, ඒ කියන්නේ data transfer rate සහ Mac connection කීයක් හදන්න පුළුවන්ද කියන ඒවා තීරණය වෙන්නේ ඕවා අනුව තමයි. TCP drop වෙන ඒවා. ඉතින් ඒක නිසා තමයි සර්ටිෆයිඩ් කියලා කියන්නේ. ඉතින් ඒගොල්ලෝ ඒකට චෙක් කරලා ඒගොල්ලෝ කියන ස්පෙસિෆිකේෂන් වලට සහ ඒගොල්ලෝ කියන ස්පෙක් වලට ඒ හાર્ඩ්වෙයාර් තියෙනවා කියන්නේ. අර Google එකට මේ EO එකේ කේසේලා පැතිීමයි මොකද කරෝම් මොකද ඇන්ඩරෝයිඩ් ඇන්ටිටස් මෙහෙමයි කොහොමත් ඊවකට e ප්‍රශ්නයක් තියෙනවා ඇමරිකන් සමාගමක් තියෙනවා දඩයක් ගන්න කොහෙන්ද කියලා හොයන ප්‍රශ්නකුත් තියෙනවානේ එනවාට ඒක ගහයිද ගහයිද ඒක තමයි ඒක නම් හැබැයි ඩග්ඩග් ගෝලා නම් මේ සතුට පළ කරලා තිබ්බ දඩය ගහන්නේ කවුද බන් ඩග්ඩග් ගෝ පාවිච්චි කරන්නේ ඇත්තටම මොකක් කර හොයන්න Google කරලා ඩග්ඩග් ගෝ එකට යන්න බෑ ඩග්ඩග් ගෝ යන්නේ Google එක හරන්නේ නෑ ඇත්තටම ඒ ඩක්ඩක් ගෝවල ප්‍රශ්න තිබ්බේ මේ මම නම් ඒ කියන්නේ මට එකක් තමයි ඒකල UI නම් මට අල්ලන්නෙම නෑ. අනිත් එක මොකක් හරි සර්ච් කරාට කොමන් මොන හරි සර්ච් කරාම ඉතින් රිසල්ට් එක එනවා. නමුත් මොන හරි අවශ්‍ය දෙයක් හොයනකොට එහෙම තිල් නැහැ පාවිච්චි කරනවනේ ඉස්සර ඩක්ඩක් ගෝ. හෙලෝ මම පාවිච්චි කරේම නෑ කාලින් එක මට මම නෑ. මම Google තමයි පාවිච්චි කරන්නේ. ඒකන වැඩගන්න එකක් තියගෙන වැඩ නොකරන එකක් පස්සේ ප්‍රයිවට් කියලා ඉතින් මොකද්ද අප්පා මම මේ සර්ච් කරා කියලා ඉතින් ඕක කවුරුත් දැනගත්ත කියලා මට නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ ඉතින් ඒක බුද්ධියට ප්‍රශ්නයක් තියෙනවා බුද්ධිය සර්ච් කරපුවා ඔබට ප්‍රශ්න නැහැ ප්‍රශ්න නැහැ ඇඩ් ටික අර Facebook එකේ පෙන්නනවා එච්චර තමයි ඇඩ් පෙන්නන එකට අයින් යනවා ඒක තියෙනවා do not track me කියලා do not track me දාපන් එච්චරයි බෑනේ අර මේ බෑන්ඩ් එක වැඩක් තියෙනවානේ මොකක්ද ඒ නගාර බෑන්ඩ් එක තියෙනවා මොකක් බෑන්ඩ ඇයි බෑන්ඩ පටගත්ත දන්න කියන්න බා රනුක සිදු කිය රනු ග්‍රැප් කරන අකරපම් බ නෑ හරි අවි අපි තාල දෙන්න ටිල්ටගේ ලෙවල්ල කරන්න කෝති ම බීට දෙන්න අර කරන්න බැහැ කරන්න පොඩ්ඩයිට පොඩ්ඩයිට කරම් කරම කරන පොඩ් පල් කුළුදු මොකක්ද කියන්නේ මේ රනුක පොටයිට පොටයිට පොටයිට කවුද ඉන්න ඉන්න යාලුට එකතු ලබටන්ගත නකාර කියලා සච් කරබන්න අපේ සිින්දුකුත් තියෙන යුටබ මොක මොක මොක සිින්දු උන්මාද කියලා සච් ඕන් මාදේ ඩබලේ ඩබල් ආමේ බුද්ධි බෝගෙන් සච් කල දාප ම රැබ්බිට දන්න මේ මේ රත් කරන්න බෑදැන් බොහොම හරි උන්මාද උන්මාද උන්මාද බෑන්ඩිගෙන අයිනර නගාර නගාර ඩබල්ලේද නා ජී ඩබල්ලේ ආර් ඩබල්ේ ආඩවල කම්ර බෑබැර දැන් රැප් කරන්න දැ කව් කියම නැන YouTube ගන්න ඕෝ අනු කමෝන් කමෝන් පටකනේ මට ඒ ඒ කෝ කියබන් වන්දාන කාරය සිින්දුව ඔන්න කන් දෙක ඇඟිලි කහ ගන්න මිනිස්සු. හරි. ඒ වතුර යනවා. මොකද ටෝ ගැන සීන් නැත්තේ. ඔය ටෝ කරන්නේ. එහෙම තමයි. ඔය රැප්ද බා. හරි. ඔය නිකන් අර බෝයි බෑන්ඩ් එකක් වගේ. කොලසෙන් නේද? ආශා දැහැනේ මල් මදහි සරතරදිලා දකිනාහීනේ පෙ ප්‍රශ්නය අහගන්න කෙල්ලේ මං හිතුවත් නැති ඔයාව දැකම හිත වුණා පණ නැති විද්ද විද්ද සුසුමන් රවනා මල්දිනා දැසින් කියන රහසක් මල ගෙලියයි රණුගේ සින්දුව කට්ටිය හරවල්ල නම් කියන්න ඕනවා සබ්ස්ක්‍රයිබ් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න මොකද්ද සබ්ස්ක්‍රයිබ් කරන්නේ YouTube එකේ ආ අපි තව ඉස්සරහ තියෙන සින්දු කියන එකේ දැන් ආගිය තවගේ සෙට්ටල දින ඔබත් ඒකන බත් වැඩිකල් පවතින්න මල්ල සිින්දු කරන ගත්ත ගබර රිගිට ඔන්න කරන්නත් නගි මගේ සිින්දෝදා කරන්න ද රිගිට ඔන්න කව් කවුදෝ රැප් කරවා බ ඒ ඔබදේ ඔව් ඕ සෙල්ලන්න අම්මා බොල්ලන්න බැරි තව ටික දවසකින් ඉන්නේ කෙල්ල පස්සෙන් කරා අයියා අයියා නෑ නෑ හැමෙන්නේ මට ආදරේ ආදරේ දෙන්න අයියා <laughs> අල්ලා කෙලියක් එන්නේ අප්පා එල එල සිරාවට තිබ්බා තව ටික දවසකින් ඉරාජ් කතා කරා ඉන්ටර්විව් ආ මේ ඉරාජ්ජේ මෙහෙම කර කර ඉන්නේ ඉරාජ් මූණ හදන්න ඉතන බ්‍රෝ නෑ මේකේ මූණ පේන්නේ නෑ මං හදන්නේ වනේ අපරාධ තලාවට මේ දවසට ප්‍රොමෝට් කරන්නේ මදු රොක්ස් මොකක්ද ඒ සීන් එක? මොකක්ද? ස්ටීවර් channel එකක් තියෙනවා. ඒගොල්ලෝ මම කොයි බම් මේ කිසි දෙයක් දන්නේ නැති කවුද නොයිස් ටීවී දන්නේ නැති ඉතින් ඔය බලන්න බැරි ඔයාලා වෙලා තියෙන්නේ මොකද වෙලා තියෙන්නේ YouTube මේ දාගෙන ඉන්නේ වෙන කොහෙද ඔව් පිටට දාන්න ආ ඒක නේද ට්‍රෙන්ඩ් ලිස්ට් එක ලංකාවේ ට්‍රෙන්ඩ් ලිස්ට් එක බලන්න ලංකාවේ ලංකාවේ ට්‍රෙන්ඩ් ලිස්ට් එක දැනුවොත් මේ සීල් කරලා තියෙන ජනල් ටික අරගෙන ටූල් ගෙනල්ලා කොහමරි ඔක අරගෙන පයින් ඉන්නවා මම බලන්නේ අර ටීවී එකේ ඇප් එක තියෙන YouTube වීඩියෝ ඇප් එක තියෙන ඒකට අපි සයින් ඉන් වුණාට පස්සේ අපි YouTube නෙවෙයි මේ Facebook ඔව් වීඩියෝ ඇප් එක ඒකට Facebook ආ TV එකේ හැම එකක් තියෙනවා Samsung ඇප් එකක් තියෙනවා ආ සිරාට මම දන්නේ ඒකට අර ඔක්කොම කට්ටිය යාළුවෝ ටික ෂෙයා කරන ඔක්කොම ටික වීඩියෝ ටික විතරක් එනවා ඒක ආනන්ද <laughs> ඔව් ඒක යාතලයක් තියෙනවා මම මචං ඔය වගේ එකක් ෂෙයා කරපෙකෙක් මම අන්ෆෝලෝ කරනකොට Facebook එකේ නිසා මට ඔය දැන් ඔය ඔය ටික එන්නේ නැහැ ඇහ <laughs> මගේ WhatsApp pictures බලන්න. ඒක මම බලන්නේ. මම බලන්නේ. අපරා. මම WhatsApp status බලන්නේ. මම දාන්නේ නැහැ බලන්නේ. බලන් ගියාම නාකිට ගිහිල්ලා කියන්නේ අර ආවුනේ. වයසයි එනවා. සිරාට බා. මම ඇත්තටම ලංකාවේ content consuming කියන එක මචං සම්පූර්ණයෙන් අයින් කරලා තියෙනවා. කියන්නේ ඒක මචං පිස්සු හැදෙනවානේ බං ඕවා. ඕවා මර පේනවද Twitter එකට ගෑන ළමයි එහෙම දාන්නේව දැක්කහම මචං මට බඩ දඟලන්නේ දුමට ඔබ කොහොමද උන් එක්ක ඔයත් කතා කරන්නේ මට මොනවා ගැනද නේද සාමාන්‍ය දාන කතා ස්ටේටස් ෂෙයා කරන ඒවා දැක්කා ආව් කොරියන් මේ උන්ගේවත් ෂෙයා කරනවා මගේ මචන් ට්විටර් එකේ බං තියෙන වැදගත්ම එක මොකද්ද කියපන් ට්විටර් ඇප් එකේ අර ලිස්ට් හදන්න පුළුවන් නෑ ලිස්ට් හදන්න නෙමෙයි මේකේ මචං මාර හිඩන් ෆීචර් එකක් තියෙනවා මචං ඔයාට යන්න ඇප් එක ඕපන් කරන්න ප්‍රොෆයිල් කියන එකට යන්න ප්‍රොෆයිල් කියන එකට ගිහිල්ලා එතන නැතිඳ ආයි බෑක් කරලා <laughs> මේක සෙට් කරලා settings and privacy කියන <laughs> එකට යනවා. settings and privacy කියන එකට ගිහිල්ලා මචං ඕකේ තියෙනවා මචං privacy and safety කියලා එකක්. ඒකේ යටට ගිහාම තියෙනවා මචං muted words කියලා එකක්. ආ ඔව්. ඒකේ ගොන් කතා ටික ඇඩ් කරලා තිබ්බට පස්සේ ගොන් ගහන ට්වීට් එක එන්නේ. ඔව්. ඒක මාරවට ඔව් කාලයක් පිපායම මේ මියුට් කරලා තිබ්බා ලේසින්නේ එතකොට මොකද මං ඕවා මචං මාර මං හිතන්නේ Twitter එකේ මං හොයාගත්ත වටිනාව ගන්න ටීචර් එකේ කරා නෑ ඊට වඩා දැන් අර ලොකු ත්‍රෙඩ් තියෙනවනේ ඒක නේ මේක ලොකුවට යන ඒවා ත්‍රෙඩින් කියලා දැන් දානවනේ එතකොට එකක් උඩින්ම මියුට් කරාම ඒක පෙන්නන්නේ ඒකට රිප්ලයි කරපුවම මොනවත් පෙන්නන්නේ මෙහෙමයි ඕකේ දැන් මෙහෙමයි ඉස්සර අපිත් ටීවී බැලුවනේ දැන් උදාහරණයක් ගත්තොත් මම මේ ළඟදී බැලුවා දොස්තර හොඳ හිත මගේ පොඩි එක්කනට බලන්න පුරුදු කරා අපි පොඩි කාලේ හැදෙන දොස්තර හොඳ හිට බල්ලා කාරි වර්ගේ සුවිසාරිය බල. උඹ ඒ කාලේ දන්නේ නැහැ. ඔය කාලේ දන්නවා. උඹ දන්නේ කොහොමද බා? ඒ කාලේ. උඹ ඒ කාලේ ගියාත්ම හිටපෙක වෙන්නේ නැති. ඒ කියන්නේ ආර්ටිසියා කාලේ. හරි ඉතින් අපි තුන්වෙනි වාර හරි දන්න අරු අක්ක කෙන කියපු එකකරිමක් කර බැලුව බැලුව බැලුව දොස්තරහිත මල්ලි දන්න එක්සර දොස්සන දීටක වාගේ කොල්ල ටිය චව් චව් කියල පොඩි අපිට තොර පොඩියුන්ගන්න අපි ලොකුස රදින නනුහයි කෝමරි දොස්තර හොදීතයගේ මද ම මටකගේ නෝට්ට නේමනෑ උඹ බම්බොලම් බලපං එහෙමන කියන්න ඕ ඒ කාලේ කියැන ඒ බස්ස හොඳයි ඇ චව්ජවම එන අත පොඩි එකා කොහොමද බං ඔබ බම් බලන් කිව්වොත් එම මල ගෙලියක් එන ඉස්කෝලේ ගිහිල්ලා එහෙමයි ලොකු ඉස්කෝලේටද නෑ බං ඒක නෙඩි ලොකු ඉස්කෝලේ කියන ඔක්කොම ඔය කියන නෑ අපිට කේස් එක තිබුණේ අපිට ඒවෙන් ඉගෙන ගන්න ඕනේ කවද තිබුණා නේ ඒවා කොහොමත් ඒවනේ කතා කරේ ඒක නිසා අපිට මටත් පස්සේ දා කරන්නේ අර ඒවනේ අපි අපිත් කද්දරු කතා කරන්නේ ඒවනේ ඒනට දැන් අර ප්‍රශ්නේ නෑ හොඳට ඇවිත් ළමයි බලනකොට අව පොඩ්ඩක් ඒක නිසා අපි දැන් අපේ අපේ පානේ සඳහා යමු දේ වගේ සීන් එකේද කතා කරන්න ඕනද නෑ එහෙම නේද ළමයට කතා කරනකොට මම දැන් උදාහරණයකට මාර මගේ පොඩි එකයි මායි මචං කරන්නේ මම සින්දු පුරුදු කරලා තිනවා මොකද දැන් එක කාලයක් තිබ්බා මචං ටැබ් එක බල බල තමයි යන්නේ වාහනේ යනකොට ටැබ් එකක් දීලා තිනවා ඒක ඒක අර මං කිව්ව කන්ටෙන්ට් කරන විදිට රිස්ටික් කල්ල වනට ස්ටන්ඩ යහන සිදුටයක් වගේ අර පොඩිය වීල් සඳ බස්කෝ රවන්් රවන ටිකරමද ඔයිටික අපි අහන් යනකොට ඉට පංග දීත කාලෙම අමාරන්න මංකර ටැබ් එක දෙන එක නවත්තර අපේ පොඩි කරන සාමනය දෙවල්කෝ තේරන ටැබ් එක බැටි ලෝක හම එච්චරයි අයි එන තාට චාජ් කරනකෝ ටැබ් එක තිබ කෝ කෙල නැග දාලුව ගැට ගහන අපි සිට්කට දල් ලම සිට්කට දා ළමා සිට්ට දල් ගැට ගහල තියන්නේ ගැට ගහලා තිබ්බට පස්සේ ඒ ළමයා පරිස් ඔය ඉන්නවා. දැන් මම කරන්නේ අර මම ඒ කාලේ 80 දශකයේ ආපු ඔය දැන් ඔය මේ සින්දු ටික උදාහරණයක් වශයෙන් එඩ් ෂෙරන් ගේවත් දාන හොඳ නෑනේ. එඩ් ෂෙරන් ගේ එතකොට shape of you එහෙම නැත්නම් සෙලිනා ගෝමස් ගේ ඔය සින්දු වගේ පොඩි පොඩි අතර මම ඔය දැන් අර 80s වල සින්දු දානවා. දැන් කම කමක මේලියා ඊට පස්සේ pet shop boys ඕහම දාලා දැන් දැන් මොඩන් ටෝකින් ඕකොම් පුරදු කල තින්න පොඩි එකව කිය කියන හොඳ ලිරික්ස් ඔක්කොම දන්න සින්දුවේ නම ඔක්කොම දැන් ඊට පස්සේ ඇඩ් එකේ සින්දු ඔක්කොම දාලා තින්න හෙලෝ අරම ඔක්කොම කියලා කන්න කන් වල පුළුන් ගාගෙන ගානට කෑ ගාගෙන යනවා යට කරේ ඔය අතරේ මගේ අර 50 cents ගේ හිටපු ගම අර සින්දු මාරු කරනකොට මේ සින්දුවක් යනවා ඒක පටන් ගන්නෙම මම කරේ පක් මක් කර එකක් කියලා තමයි පටන් ගන්නේ මොකක්ද ඒක පිම් 50 cents කේ පිම් ඕක මාර කොහොම හරි අර ස්කිප් කරනකොට සමහරවිට අර මගේ අර iPod එකක් ගහලා තියෙන නිසා ස්කිප් කරන්න සමහරවිට චුට්ටක් වෙලා යනවා ඒතකොට අර රිලැක්ස් දෙක තුනක් ගිහිල්ලා මේ ළඟදී පොඩි එකක් එනවා තාත්ති don't don't play that i like it මෙන්න මූ 50 cents ගේ පිම් කියන අර නාතල කෙලියයි දැන් මේක මම අයින් කරා අන්තිමට ඒකයි ළමයි වදන් ටක් ගාලා පික් කරනවා. මෙහෙම මෙහෙම කරනකොට මේ ඒගොල්ලෝ දන්නේ නැහැ නරක දෙයක්ද හොඳ දෙයක්ද කියලා. අර දැන් දැන් උදාහරණකට මම හෙන මෝඩඩක් කරන පොඩි කෙනෙක් දැන් අර මේ මේක බලනවා. that 70 show. ඔය බලලා නැහැ මේ වගේ. ඕගොල්ලෝ බලන්නේ නැහැ. ඔයගේ හොර රන්මලි බලලා තියනවා කියලා ටීවී එක ඕක ඕක බලලා නැහැ. මන් දන්නේ රන්මලි කියලත් ඇත්ත මම මේක හිතලා කිව්වා නෑ නෑ එහෙම එකක් අර ආවේ බොඩි කර නමක් දාන්න එක වයිෆ් කියනවා පළවෙනි වෙච්ච කෙනා ඉපදෙන දවසල බයික් එක තාත්තා දාලා දෙව මොකද්ද අමුතු නම. මේව දාන්න බෑනේ මේ ටීවී නාට්‍ය අරම නම්. ඉතින් බලන් ගියාම මචං ගෑන ළමයට නමක් දාන්න බෑ. ඒ නමට ටීවී එකේ නාට්‍යයක් කරා. නෑ සින්දුත් තියෙනවා. ඔව්. ඉතින් ඔය වගේ එන නිකන් ෆන් ආතල් තියෙන දැන් ඒක නිසා අර බැන්දර පස්සේ වෙන ප්‍රශ්න ඔය ටිකද ප්‍රශ්න ඒ කියන්නේ දැන් ඒක නිසා දැන් මම that 70 show බලලා දැන් පොඩි එකා බැන්දර ඉස්සෙල්ලත් වෙනවා ඔබට ළමයි හිටියොත් වෙනවා ඔව් ඩම්බාර තාම මේ ඔබ මේ අර මොකක්ද උඹට අර කියලා දීලා නැහැ නේද සෙක්ෂුවල් এডুকেෂන් නෑ ඒක ලම් බඳිනවා එකයි ළමයි හදන එක අතර සම්බන්ධයක් නැහැ සම්බන්ධයක් නැහැ ඉතින් ඒක සෙක්සෙඩ් නැත්තම් කියන්න මේ අපි කරන්නම් ඒක එපිසෝඩ් එක. නෑ නෑ ඒක තියෙනවා ප්‍රශ්න නෑ. හ්ම් ප්‍රශ්න නෑ නේ. වැඩ කරන ඔක්කොමනේ. ඔක්කොම වැඩ. අපි අද පුළුවන් දන ප්‍රශ්න ඉවර කරමු. ආ ඔය දැන් සමහර ප්‍රශ්න තියෙනවා සති 3ක් විතර මේ ඉස්සරහට හැමදාම. ඔබ දන්න වෙලාව කීයද කියලා? පැය විනාඩි 12යි. <laughs> පුළුවන් තරම් කතා කරමු. මේ එකක් අහලා තියෙන මේ වීඩියෝ එඩිටිං වල තියෙන මේ මොනවද විස්තර ටික මම දන්නේ මට කිසිම අයිඩියා එකක් නැහැ ඒ වගේ. තිනුලටත් තියෙනවද මොනවද? ඒ සබ්ජෙක්ට කර මටත් අයිඩිය ගන්න ග්‍රෆික් ඩිසයින් කියන මේ කැනෙ ග්‍රෆික් පැත්තටම යන එක අපි කවුරහරි මේ ඒක එන දන්න කෙනෙක්ව දවසක ගෙනල්ලා ඒගෙන කතා කර බයි කල්ලා ගහම් එක්ස්පර්ට් නොලෙජ් එක දෙනෙක් ගමුන්නේ ඔව් ලබන සතියේ එපිසෝඩ් එක පොඩි කියන්නේ අපිට ගෙස් කෙනෙක් කෙනවා මේ අපි කතා කරන ලබන සතියේ IoT ගැන ඒක නිසා මේ මුළු එපිසෝඩ් එකම IoT ඩීප් ප්‍රශ්න තියෙනවා නම් දාන්න අපි IoT එක්ස්පර්ට් කෙනෙක් එක්කන් එනවා. එකන් වෙන වෙනවා. මං අකින් අල්ලගෙන අරගෙන එන්නන්නේ. එන්නන්නේ අපිත් එක්ක කතා කරලා පොද එන්නකෝ කියලා. ඒක නිසා මේ විහිළුවට නෙමෙයි කිව්වේ. ඒ කියන්නේ ඇත්තටම මේ ඔයගොල්ලන්ට IoT ගැන දැනගන්න දේවල් තියෙනවා නම් IoT වැඩ කරන්නේ කොහොමද? ඒ කියන්නේ ඔපරේටර් පැත්තෙන් ප්‍රශ්න තියෙනවා නම් අහන්න උත්තර දෙන්න පුළුවන්. ගොඩක් මේ ඔපරේටර් පැත්තේ තමයි ප්‍රශ්න තියෙන්නේ අර මේ පෙචානකට එහෙම තියෙනවා මේ අර ස්මාර්ට් වර්ක් කරලා පොරට මේ සිගනල් ඇසින්න ගන්නේ වක්කඩ ඇරිය වගේ කියලා කියලා ස්මාර්ට් වක්කඩ ඇරිය වගේ කියලා වගේ කියලා ඒක වක්කඩ ඇරිය. තව ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ IMAX 3D Real 3D ඒකට මේ අපේ එපිසෝඩ් එකම දාලා තියෙනවා. ඒකට මේ අර ඉලුමිනේෂන් කාස්ට් එකේ මේ එක මේකක් දාලා දින කමෙන්ට් එකක්. ඒක ඒක හැබැයි ඇති ඔක්කොමනේ. ඒක අහලා බලන්න කිව්වනම්. ඔය ඔයාතර ලංකාවේ දැන් ගොඩක් පොඩ්කාස්ට් තියෙන හින්දා මේ ගිල්ලා යන්න පොඩ්කාස් ටොටෙල් ගෙන ගොඩක් පොඩ්කාස් කියන්නත් බැරනම දසගන්න ඒ ඔක්කොම වගේ තියනනේ අනිත්තක පොඩ්කාස්ට අහන එක ගැන මංහිත වෙනම පොඩි පිසෝඩ්ඩක් කරන්න පොඩ්කාස්ට අහන්න කොමද ගොඩක් හිතන්න මේ පොඩ්කාස්ටන් සවන් ලව් න්න නමත වෙබ්බකි නහන්නන කියලා අර කට්ටි ගොඩ එක්සයිට ඇතිගෙන Google පොඩ්කාස්ට එක ආමීක තයි ලොක ලොකුම් පොඩ්කාස්ට අපි ඒකන වෙනම එකක් එක ලයිට ඇත්තන්නේ ඇ කිලෝබයිට් ගානක් යන ඉතුරු ටික ඔක්කොම තියෙනවනේ ඉතින් ෆෝන් එකේ. ඌ අනික නෙට් එක එන්න ගෑන්නේ. පොඩි ෆෝන් තියෙන කට්ටියට හොඳයි ඉතින් මිඩ් රේන්ජ් මිඩ් රේන්ජ් වල තරම්. මේ ඒව දාන්න බෑ අලුත් පොඩි ෆෝන් වලට. මොකද අලුත් Android version එක. ආ කරන් දෙන්න. පොකට් කාස් දැම්මම මෙච්චරයි දෙන්නේ ඩින්. අඩ වැඩ මල්ලි. පොට්ට කාස්ටේ වෙබ් ඉන්ටවේස් එකක් තියෙනවා. පොකට් කාස්ට් එකේ මේකෙන් අහලා ඉඳලා කම්පියුටර් වල කම්පියුටරෙන් අහලා iPhone එකට ගත්තාම මේක මාරලා තියෙනවා. ඔන්නාට සිංක් වෙලා ආපු තැන. අන්න හරි හරි. ඊළඟට තව නිසෑහෙන මේ ටොපික්ස් ටිකක් දාලා තියෙනවා. හ්ම්. ඕපන් AI black hole කළු human mind <laughs> ඒ ටික මේ අපිට කතා කරන්න පුළුවන් අපි සමහර දේවල් ගැන මේ එහෙම මෙහෙම කතා කරලා තියෙනවා. පොඩි පොඩිව කතා කරලා තියෙනවා. ඒක බලමු ඉතින් ඔය ඒ ආර් ගැන එහෙම කතා කරලා තියෙනවා ඒ වගේ ඒවා බුද්ධ ගෑම් බලන් තව එකක් එයා එයාද රණුතික ආදර ටිප් නැද්ද ආදර ටිප් දැන් දුන්නේ ඔබට ගහලා ගෑනලම එහෙම වෙලා තුවාලෙලා එහෙම හිටියද නෑ නෑ නෑ එහෙම නෑ අර මේ කලින් අපි අර කතා කරන්නේ මේ එවලෙක් කිව්ව අර බන්ධනාගාරේ මේ ජෑම් කරලා තියෙනවා සිග්නල් එහෙම කියලා ඒකත් මේ නිවුස් එකක් දාල තියෙනවා ඒකත් ඒ නිවසෙක් කියල වෙලා එකත් තියන්නේ මේවා අප්ගේට් කරන්න ඕන කිරදන කාලිකින් මේවා කරපු නැති හෝ ජිනෙට්ටක් වලට කරන්න ඒ සිගනල් වලට කරන්න බැරි හෙම ඉති ඒක දෙකක් තියනනේ මේ සිගනල් ජෑම් කරන එක කරන්න පුළුවන් හැබැයි සරලව කරන්න සිගනල් ජෑම් කරන එකේදී මේ සිලෙක් කල්ලා මේක ෆෝන් ටිකක් විතරක් වැඩ කරන්න නිත්‍යව කරන්න හෙම කරන්න බැහැන ඒ hmm. හැබැයි අර මේ එකවර ලිංක එකකුත් දාලා තිබුණා මේ එහෙම අර ඉන්ටෙලිජන් සිස්ටම් තියෙනවා කියලා ප්‍රිසන් වලටම ඒ වගේ හදපු එතකොට වෙන්නේ අර සිග්නල් ජෑමින් කියලා මේ නිකන් මේ රේඩියෝ ෆ්‍රිකවන්සි ජෑම් කරන එක නෙමේ ඒක වෙන්නේ අර මේ ඔපරේටර් ලෙවල් එකේදීම මේ අරගෙන වෙනම අර වයිටලිස් කරපු ඩිවයිස් ටිකක් විතරක් තියලා ඒ සෙල් ඒරියා එකේ ඇත්තටම කරන්නේ ඔපරේටර්ස් ලැබිලා ප්‍රිසන් එක ඇතුලේ රිපීටර්ස් හයි කරනවා. ඒ රිපීටර් එකෙන් කරන්නේ දැන් ওই සෙල් ඒරියා එක පොඩි වෙන පොඩි වෙන ෆෝන් එක හැමතිස්සම කනෙක්ට් වෙන්නේ ළඟම වැඩි සිග්නල් තියෙන ටවර් එකට. ඒතකොට රිපීටර්ස් ළඟ දැන් අපි තමු ප්‍රෙසන් එකේ කොන් හතරෙන් හයි කරා කියලා මුළු ප්‍රෙසන් එකම කව වෙන කොන් හතරක් හරි කොන් හයකින් හරි කොන් හරි හයි කරා කියලා. ඒතකොට ඒ ඒකකට තමයි කනෙක්ට් වෙන්නේ. ඒතකොට ඒකට පුළුවන් ඉමි බේස්ඩ් හරි එහෙම නැත්නම් නම්බර් බේස් වයිට් ලිස්ට් එකක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඇත්තටම ඕනනම් මේ ඒ කමියුනිකේෂන් ඉන්ටර්සෙප්ට් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මොන SMS ද යන්නේ මොනවාද යන්නේ. අර easy cash වලින් දැන් බල සල්ලි මාරු කරගන්න ප්‍රෙසන්ට් එක ඇතුලේ උඹ ඒවනේ කරන්නේ. නෑ easy cash promote කරන්නේ එන්නේ. නෑ easy cash ඉතින් හොඳයි. <laughs> ඒ වගේ ටෙලිවිෂන් එකක් පොලියක් හම්බෙන්නේ නැහැ කොහොමද? බැංකුවේ සල්ලි දැම්මත් ඉතින් පොලියක් හම්බෙන්නේ නැහැ. ඒ වගේ එකක් තමයි මේ සාර්ථක වෙන්නේ නැත්තම් මේ රඩියෝ ෆ්‍රිකන්සි ජෑම් කරන එකද වෙන්න දැව බිත්ති තිනවා හැබයි ඔය සෙලූෂන් දාන්නගේම පුද්ධික ප්‍රශ්තියන කෝගෙන්ට වැඩීම කමිෂණ කම වශ්නද සිංහල් ජෑම එකක් ඔය වගේ ප්‍රසින් කියන ලොකු බිත්ති තියෙන හෙම මේක ඒක හොඳට වැඩ කරයි කියලත් හිතන්න බෑ ඒ වගේ ගන්න කොයි අරිෂට ඒසාපු මයිතන ආටිකල්ලෙත් කියල තිබයි ප්‍රශ්න තියෙනවාගේ ප්‍රශන වට සිගල්ල සිගල්ල සිගනල්ල ඊළඟට අහලා තියෙනවා මේ වෙබ් සර්වර් එකේ තියෙන ඩේටාබේස් එකක් රාස්බෙරි පයි එකට බෑකප් වෙන්න හදන්න පුළුවන්ද කියලා. පුළුවන්. මේ එක්කෙනෙක් කමෙන්ට් එකක්ම දාලා තිනවා මේ ක්‍රොන් ජොබ් එකක් දාන්න කියලා SQL dump එකකට. ඔව්. හැබැයි එහෙම වුණොත් මේ වගේ එකක් තියෙනවා. SQL dump එක දැන් එතකොට පබ්ලික් මේකට දාලානේ ගන්න ඕන. ඔව්. ඒ වගේ එකක් දැන් මේම ඔය SQL dump එකේ තියෙන ප්‍රශ්න නෑ බුද්ධික ගොඩක් අය SQL dump automated script ලියලා හිතන් ඉන්නවා ඔබ database එක dump වෙනවා කියලා. හැබැයි සමහරලාට මේ database එකේ පොඩි errors තිබ්බහම මේ මම හොඳට නෝට් කරලා තියෙන දේ තමයි දැන් අපිට කිසි ප්‍රශ්න නැහැ ඩේටාබේස් එකත් වැඩ ගන්නවා ඔක්කොමත් වැඩ ගන්නවා නමුත් error එක එන්නේ පොත් එක එක්ක dump කරන්න ගියාම එහෙම නැත්නම් database වෙන තැනකට copy කරන්න ගියාම මොනවා හරි කරන්න ගියාම table වල තියෙන errors. දැන් ඒ වගේ වුණාම වෙන්නේ කිසිම ඉන්ඩිකේෂන් එකක් නැහැ. ඩම්ප් එකමකදී නවතිනවා. හැබැයි අර හිතන් ඉන්නේ ෆයිල් එකක් හැදෙන හින්දා දැන් මේ බෑකප් එක කම්ප්ලීට් වුණා. ඒ වගේ කියලා. ඒක නිසා අර මේ රිස්ටෝර් <laughs> කරන්න ගියාම රිස්ටෝර් uh, කරන්න ගියාම තමයි දැනගන්නේ ආ ඔය මොකද ඔය බෑකප් එක අවශ්‍ය වෙන්නේ මොකක් හරි ප්‍රශ්නයක් වෙච්ච වෙලාවට. ඒ කියන්නේ ඩම්ප් එකේ එන්ග්‍රප් කරන්න බෑනේ නිකන් ස්කවල් මයිස්කවල් හන ඩම්පගේ බෑන එම මේකුත් තින ද පබ්ලික් මේකට දැම්ම කියන්නේ සෙකවරිට ප්‍රශ්නිකුත් හැබැ මේම කරන්නවා ද වෙබ්සවරක තියෙනගන්න අපිතම එලි තියෙන කියල බුද්ධක දැ ගොඩාකො වෙබ්හෝසල සපෝට් කරනවා සිලෙක්ට ඩයිප එකකට විතර ත්‍රීෝසික්කට කනෙක්වෙන්න පුළුවන් කියලා එතකොට කරන්නේ ඇත්තටම Raspberry Pi එකේ ඉඳන් අර සර්වර් එක MySQL සර්වර් එකේ කෙලින්ම TCP port එකට connect වෙන්නේ. එතකොට MySQL dump වල define කරන්න පුළුවන් host එක මොකක්ද කියලා. internet host එක define කරන්න පුළුවන්. එතකොට දැන් අපි හිතමු අර user කෙනෙක් හදලා user ට rights දෙන්න පුළුවන් බුද්ධික select විතරයි පුළුවන්. ඒ කියන්නේ උදාහරණයකට read කරන්න විතරයි පුළුවන් කියලා. එතකොට මොකද dump එක කරන්න අපි read access එකක් විතරනේ ඕනේ. read select එක විතරයි පුළුවන් කියලා බලලා MySQL dump එක automatic සබ්මිට් කරන්න පුළුවන් මේ ස්ටාර්ට් වෙනකොට මොකක්ද ලොග් එකක ලියලා ස්ටාර්ට් වුණා කියලා ඊට පස්සේ verb එක ඕන verb රොස් ඩම්ප් එකක් දාන්නත් පුළුවන් නැත්නම් කෙලින්ම ෆයිල් එකට දාන්න පුළුවන් ෆයිල් එකට දැම්මහම අර එක දෙයක් කරන්න පුළුවන් අර ෆයිල් එකේ අන්තිමට ලියවෙන එක ඕනනම් තව ක්‍රෝන් එකකින් හරි සේම් බෑෂ් එකකින් හරි බලලා මොකද්ද අන්තිමටම ආව එක දැන් අපි දන්නවනේ අන්තිම ටේබල් එක මෙතන ඉවර නම් මේ කමෙන්ට් එක තමයි මෙතෙන්ට එන්නේ කියලා. ඒ වගේ බලලා ඇත්තටම කම්ප්ලීට් වුණාද මගදී කම්ප්ලීට් වුණාද කියන එක ඩිටෙක්ට් කරනවා. මම කරන්නේ එහෙමයි. ඒ කියන්නේ අන්තිමට එන එක දන්න නිසා අන්තිමට එන එක මොකද්ද කියලා බලලා මේක කම්ප්ලීට් වුණත් මුකුත් කරන්නේ නැහැ. එහෙම නොවුනොත් මම කරන්නේ ඊමේල් එකක් ට්‍රිගර් කරනවා ඩම්ප් එක කම්ප්ලීට් වුනේ නැහැ කියලා. ඒ මාරි නැත්තම් අඩු ගානේ ෆයිල් සයිස් එක හරි ස්ක්‍රප් එකකින් ඕ බල්ල මොකද මෙහෙම කරන්න පුළුවන් තැ මයිස් කියල්ලල පුළුවන් ටේබල් එකේ සයිස් එක ගන්න ඩිස් සයිසොන් ඩිස් කියල එකක් ගන්න පුල එකන් ඩිස්ක එකේ තියෙන සයිස් එක කොච්චරද කියලා අපිට කිලෝබයිට්ටල රිසල්ටයක් ගන්න පුළුවන් ටේබල් බයි ටේබල් ඕන්න ඩම්ප් කරලා බලන්නත් පුළුවන් නැත්නම් ටෝටල් එකක් ඩේටාබේස් සයිස් එක බලලා රෆ්ලි බලන්න පුළුවන් මේ ටොලරන්ස් එක ඇතුලේ තියනවාද කියලා. හැබැයි ඒක 100%ක් සාර්ථකව කියන්න බෑ මේ මේකෙන් හරියට මේ කියලා. අනිත් එක තමයි ඔය Raspberry Pi වල ප්‍රශ්නේ තියෙන්නේ. Raspberry Pi එකේ SD card එකේ read write අනුව SD card එක නරක වෙන්න තියෙන chance එකක් තියෙන නිසා ඒකට thumb drive එකක් වගේ ගහලා ඒකට වගේ dump වෙන්න තිබ්බනම් අවුලක් නැහැ. ඉතින් MySQL dump තමයි command එක නම් host එක remote host එක define කරලා dump කරගන්න පුළුවන්. අපි නම් පාවිච්චි කරනවා නැත්තම් මෙහෙම හේකොත් දෙනවා. සල්ලි වියදම් කරන්න කැමති නැහැ SQL log කියලා එකක් තියෙනවා. SQL log එකේ ඔප්ෂන් එකක් තියෙනවා බෑකප් කරන process එක. ඒගොල්ලෝ නම් database එක compare ඒ කියන්නේ Raspberry Pi එකෙත් ඕන MySQL එකක් start කරලා මේකට බෑකප් එකක් දාන්න කියලා වගේ හදන්න පුළුවන්. දැව සෙකවරිටි ප්‍රශ්නය එන්න ඉතින් මේ ඔය වෙබ්සර් එක තියෙනකි ලෝකල් නෙට්වක් එක නම් ප්‍රස්තරි පයික තියන්නේ ප්‍රශ්නයක් ඇත්තවන එලියට අර අයිප වලින් ඉතින් කියනක සියට සිය සාර්ථක එකක් නෙමෙයිදී එට මේ තව ප්‍රශ්නයක් කාලා තියෙනවා හැබැයි ඉතින් කොමන් හෝස්ටර් ප්ලැට්ෆෝම් එක තියෙන ඔය කියන්නේ ඔය නිකන් GoDaddy හරි මොකක් හරි ඔය දැන් ඔය මේ ඩිජිටල් ලෝෂන් එහෙම අරගෙන දාලා තියෙන MySQL සර්වර් ගන්න නම් ඉතින් කොහොමත් ඉන්ටර්නෙට් ඕපන් ඒක නිසා ඉතින් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ අද කාලේ බ්ලොක් කරලා වැඩක් තියනවද? මොනවාද? රේඩියස්ලා ඉන්නවද කියලා බ්ලොක් බ්ලොක් ලියලා වැඩක් තියනවද කියලා අහලා තියෙනවා. ඔව් ඉන්නවනේ. බ්ලොග් ලියනවා. බ්ලොග් කියන්නේ දැන් මෙහෙමයි කන්ටෙන්ට් වලට ඩිමාන්ඩ් එක තියෙනවානේ. ඒක Facebook වලද ලියන්නේ බ්ලොග් එකේද එහෙම මේකක් නැහැ. මොන හරි ලියනවා නම් ඒ ලියන කන්ටෙන්ට් වලට ඩිමාන්ඩ් එක තියෙනවා. ඉතින් බ්ලොග් එක හොඳට කරනවා නම් ඒර හොඳ මුදාහන්න තම ඩ්‍රී ලංකා ඒක බ්ලොග් එකක් දිරන කරගෙන යන්න ඒ ඒකට සෑහෙන්න මේ බලන්න ගට්ටන්නවා ඒවගේ ඒක අගුල මේමයි දැ මෙහෙම දැත්තින කන් කොලිටි ඕව කන්ටෙන්් මොකද කවන්ටිටිය ඕකොල් දින තියෙන ඔවද කොලිටිය ඔව කොන්ටිටි ක්වලිටි ඕ කොන්ටිටි. ඒ කියන්නේ අපිට අවශ්‍ය මට දැන් උදාහරණ ගත්තොත් දැන් ටෙක් කතා ලක්ෂයක් අහනවා කියන එකට හැපි වෙනවට නම් මම කැමති මොලේ තියෙනවන් 1000ක් අහන එක. ඒ කියන්නේ ඇත්තටම අපිට views engagement එකක් තියෙන ඒ සෙට් එකක් අහන එක මට වටිනවා නිකන් කොහේවත් යන කිසිම වැදගත්මකට නැති. මම කියන්නේ කියන්නේ අර ඒ කියන්නේ කන්ටෙන්ට් එක කන්සියුමබල් ක්වොලිටි එකත් වටනවා. දැන් උදාහරණ ගත්තොත් දැන් ඔය ට්‍රැෆික් ජෙනරේට් කරනකොට අපි ගොඩක් බලන දැන් දැන් ගොඩක් අය හිතන් ඉන්නේ අපි හිතමු දැන් um, අපේ දැන් සයිට් එකක් තියෙනවා ඇඩ් එකක් දාලා ලක්ෂයක් සයිට් එකට ගෙන්න ගන්නවා කියලා right. ලේසියෙන් කරන්න පුළුවන්. ඇඩ් එකක් දැම්මා සල්ලි වේදම් කරා ට්‍රැෆික් ජෙනරේට් කරා මම කියන්නේ මේ මේ මේ මාකටිං එක ඩිජිටල් මාකටිං එක. තාම ඇඩ් එකක් දාලා ඕන තරම් ඩ්‍රයිව් කරන්න පුළුවන්. ඒ ට්‍රැෆික් එක ක්වොලිටි ට්‍රැෆික් එකක්ද කියලා තීරණය වෙන්නේ ඒ යූසර් ඕක ආටිකල් එක හරියට කියවනවද ආයි රිපීටබල් එයිද ඒ වගේ ඒවා මත තමයි ඇත්තටම මේ ට්‍රැෆික් එකේ වටිනාකම තියෙන්නේ අපි හිතමු ඔයාට 100ක් ඉන්නවා කියලා ඕක කියවනේ ඒ කියවන 100 හැමදාම ඇවිල්ලා ආටිකල් එක කියවන නම් වටිනවා හැමදාම එකෙක් දෙන්නේ කියලා බලලා ඊළඟ රිපීට් නැත්තම්. ඒ කියන්නේ කන්ටෙන්ට් එක ආයෙ බලන්න සයිට් එකට එන්නේ නැත්තම් ඒකේ වටිනාකමක් නැහැ කියන්නේ පුද්ගලිකව නමුත් ඔයාට දැන් ස්ටැටිස්ටිකලි පෙන්නනවා අපේ මගේ සයිට් එක මෙච්චරක් කට්ටියනවා මගේ වීඩියෝ මෙච්චරක් බලනවා මගේ මේක මෙච්චරක් කියන එක කියන්න උමනාවක් තියෙනවා නම් ඕකේ ඒ කියන්නේ බ්ලොග් එක ලියන්නේ කියන එක මතනේ ඔක තීරණය වෙන්නේ Taman බ්ලොග් එක ලියන්නේ Taman දන්න දෙයක් කෙනෙකුට කියලා දෙන්න නම් දෙන්නද බලන්න කියන එකත් ඇත්තටම අදාළත් යන්නේ නැහැ නේ බුද්ධික නැත සල්ලි හොයන්න හරි වෙනමා කරි પરමාර්ථකින් නම් කරන්නේ තමයි ඉතින් ඕක වෙනමම ප්‍රශ්නයක් වෙන්නේ. නමුත් අද අපිට කතා කවදාකවත් අපි මෙතර තව 50ක් වැඩි වෙයි කියන බලාපොරොත්තු වෙන්නේ අපේ ෆන් එකනේ ටෙක් කතා අපි කරන්නේ. ඒ වගේ ඉතින් අපි පටන් ගන්නකොට එහෙමනේ නේද ඔද්දික මොකද ඉන්ටර්නෙට් තිබ්බද මොනවා තිබ්බද මේ ඒ කියන්නේ අපි අපි දන්න කට්ටිය විතරක් කහයි කියලා වගේ තමයි හිතුනේ. ඔව් කහයි කියලා හිතුනේ. හිතුන්නේ නැහැ ෆිල්ම්. බයි මම අර පයින් බස් එකේ ඇවිල්ලා බහැලා බුද්ධිකලා ගෙදරට පයින් යනකොට ඔය හිතුන්නේ නැහැ. අනිවාර්යෙන්. ඔව්. මේ දැන් කලින් කියලා දෙනවා අර යට කමෙන්ට් වල එහෙම තිබුණා මේ ඒ දවස්වල මේ වීඩියෝ මේ Facebook live මේවා තිබ්බනම් එහෙම දැන් TV channel එකක් පටන් අරන් කියලා ටෙක් කතා කියලා. ඔව්. ඒ කියන්නේ ඇත්තට මේමයි දැන් අපි ඒ කාලේ වීඩියෝ කරපු ලෙවල් එක මම දැන් අවුරුදු 8කට විතර කලින් මම තාමත් දැකලා නැහැ. ඒ කියන්නේ HL level එකට කවුරුත් වීඩියෝ හදනවා. වෙබ් කැමර වෙබ් කැම්මලින් එකර අපිට චම්ලට ඇතිච් කරන්න බෝඩ් දාල පංගල අනික අපිව හැම එකම කරේ ලයිව්නේ අපි රෙකෝඩ් කල්ල ඩිත් කල්ල විඩියෝ මේ කොල බලාගෙන විින්ටරට්ගේ සච් කල්ලා කදුනට එක් කතාව මේ කරන එකවක්කත් අපි මේ ප්‍රශ්නය කලින් ලෑස් තියලා ප්‍රශ්න ගැන හොයලා ප්‍රශ්න ගැන කතා කරන අනමේ මම් පොර ජාතක මම් පොර ජාතක කියන්න කඩ්ඩ තිබ අපි පොර ජාතක කියන්න ඇති අප අපේ පොඩ් <laughs> කාස්තිය අපි වෙන කතා කරන්න වැඩේකිල්ල ගැට අපි පොර ඉලිමත්තින ලයු එකත් කරන්න කිය මොකද මාසිර පනක පැය කරන අනේඉතින් තව මාක්කරකම් මෙතනට ගන්න බෑ ඉතින් පොඩි කවර ගෝපරෝ මොක ගෝපරගත්තන ලයිට ලයි මෙහම කර ඔන්න වීඩියෝ නැතු ඔඩියෝ විතර SD ලයිව් අර මෙහෙම කරලා බුද්ධික කොහොමද මේ බෑග්ග්‍රවුන්ඩ් මවුස් මයික් එක ගහලා තියෙනවා ඕකට කොහොමම මේ මේකේ ඉඳලා දෙම Facebook live ඇත්තටම මට කරන්න දෙයක් නැහැ මගේ ෆෝන් එකේ නැහැ Facebook live Facebook නැහැ මගේ තියෙන ආ ඔබ දාපන් Facebook live ඔකට බැටරි උත්හයි කරලා ඕකට කාර් බැටරියක් වන් ඊට පස්සේ ඔබ data package වලට කතන්දර කියලා මේක data package නැහැ wifi තියෙනවා දාලා ඉතින් මේ ෆයිබ තුනක් තියෙනවනේ අවුලන්නේ. මේ ෆයිබ තුනක් තිබ්බට බං ඒක මේ මගේ පෞද්ගලික දේපලක් නෙමෙයිනේ. අර මගේ රවුටරේ මං ගේන්න. නෑ මම කොහොම බෑක් එකක් තියක් තියෙනවා. දැනුත් කනෙක්ට් වෙන්නේ. ඒකෙන් හරි දෙන්න. ආ Facebook පැකේජ් එක ඇක්ටිවේට් කරලා දින්නේ රවුටරේට. අවුලන්නේ. මොකද මේ Facebook පැකේජ් එක කියන්නේ? Facebook පැකේජ් එකක් තියෙනවනේ මෙගාබයිට් 750ක්. අවුලන්නේ. හදියනේ බං මොකක් ඉතින් ඒක නිකන් නෝනේ. ඉතින් දැන් දිගටම නිකන්. ඉතින් ඔබ දැන් Facebook යනකොට වෙන Wi-Fi එකට කනෙක්ට් වෙනවා. නෑ නෑ නෑ. මේ වයි මං ලොග් කරයින් සිම් එකට මේ ඉසර දුන්න නෑරුගේ නික අදැබේ ඩේට පැකේජ් එක නමුතර ෆෙස්බුක් පැකේජ් කියලකතර හසේ වන ඔබ ෆෙස්බුක් යනකොට අඩුවෙන්න අරකට නෑ ෆෙස්බුක් යනකොට අරගෙන් අඩු ඒමක්චර කොම්පලිකේට ජීවිතේ අපින්න ඒකාලතිබ ඉන්ට්‍රට් තියනද නැද ඔවුද නැදකෝ මාසට මෙච්චරයකෝ එකගේ වඩේට මෙච්චරයි අරමය කතා තිබෙන දැන්ගෝට අර්සිගෙන් නොක දැම නැත්තන් ට හොඳර තියන්න තිී ඇත්තුන සිරාවට මේ පැය විනාඩි 28යි මේ තව ප්‍රශ්න දෙකයි තුනයි තියෙන එක ටක් කරලා ටක් කරලා ටක් කරලා මම පොර ඉවරයි අනේ මට ඕක මගුල පෙන්නන්න <laughs> ඊළඟට අහලා තියෙන මේ ISP ලයි UDP port බ්ලොක් කරන්න කියලා TCP open කරන්න කිව්වහම අවුලක් නැහැ මම එහෙම ප්‍රශ්නයක් කවදාකවත් ඇවිල්ලා නැහැ බුද්ධිකට වෙලා නැහැ මං හිතන්නේ මෙයා VoIP කරන්න කියලා VoIP port block කරලා දන්නා එහෙම එකක් වෙන්න පුළුවන් මොකෝ ඒ වගේ ඒවට ඒවයි අනිත් එක මේ ටොරන්ට් මේ eh, වහන් හරි මොකට හරි මේව කල්ලා මමනන් දන්න යෝඩීප වලින් කරනවා කියල හිතන්න බෑගෙන පොටකෝල්ල එක ඉතින් කරන්න බෑන ඒගැන ඩී පැකට ඉන්ස්පෙක්ෂන් මන්නන් එහෙම වෙලානෑ උනදේ හරියට පැහදිලෝකවත් අපිට උත්තරත් දෙන්න බොල නැත්ත හරියට ස්පෙසිික් පෝට් එක් කියන දෝපන් කරන එකට ඇපලිකේෂන් ස්පෙසිික් කරන්න හිතන්න පුළුවන් වහ මොකද පට්ටයි මන්ඩැන් කරන මට ඇයි අප මට මේ ප්‍රශ්න වෙන්නට ඊළඟට අහල දෙන ගාලින්ග මේ නෙට්ව කැඩ්මින් කෙනෙක් වෙන්න මොනවාද මේ දැනගන්න ඕන හෙම කියලා යා මේ අපි ඕ ගැන කතා කරානේ කලින් කතා කරලා ඇදිනේ පරණ එපිසෝඩ් අහන කරනා ගල මේ දැන් නිකන් ඉන්නකේ ඔයගොල්ලෝ මෙච්චල්ලා කහගෙන හිටියා නම් ඒ කියන්නේ ඔයගොල්ලෝ හොඳ රසිකේ. <laughs> ඒක නිසා කරුණාකර ෂෙයා කරන්න. ෂෙයා කරනවනේ දැන්. එහෙම නෙමෙයි මදි අප්පා. විපිසෝඩ් එකක් 20000ක් අහනවා කියන්නේ මදි. පිටවල තියෙනවද? ඕ. විපිසෝඩ් එක ලක්ෂයක් විතර අහන්න ඕනේ. අපි පාරේන ගෑන ළමයි දුවගෙන ඉන්නවට රණු කයියා රණු කයියා. ඒක නිසා වෙන්නේ අර ෆේක් account එකක් එම කාලින් ගලට හැදුනේ නේ. හා එන VIP නේ ෆේක් account එකක් හැමදාම ඒකෙන් <laughs> අපිට රික්වෙස්ට් එනවා. ඒ කියන්නේ බං මං වෙනුවෙන් කවුරර එකෙක් මං වෙනුවෙන් මං වෙනුවෙන් ඉන්ටනෙට් දැන් ඔය කියන විදිහට ඉන්ටර්නෙට් ගණන් එපා. මං වෙනුවෙන් මගේ ෆොටෝ එකක් හොයලා. ඒක ඩවුන්ලෝඩ් කරලා. ඒක අනුර Facebook ගිහිල්ලා. ඒකේ මචං මගේ ඩීටේල් ටික දාලා පුරවලා. එකකවන්් එක ඊමේල් වෙරිෆයි කරලා එවැනි ඊමල්ල කදන්නත් පැවගන ඔය කාලේ මං වෙනුවෙන් ගත කරා කියන්නේ මච මට දැන්න සතුටම කිය බෑන් කෙනෙ පෑන් කෙනෙක් කියන්නේ මං ඇත්තටම කවුද කියලා දන්නවනම් මං තෑග්ගක් දෙනවා. <laughs> දැන් ඒ විතරයි මං ඇදට කියන්නේ. ඒවා. ඔබ කියන්නේ එහෙම මිනිහෙක් මං වෙනුවෙන් කාලේ දැන් මම ගිහිල්ලා උඹේ උඹේ නමට ප්‍රොෆයිල් එකක් හදන්නේ නැහනේ. ඒ කියන්නේ මට උඹ වෙනුවෙන් මට එහෙම කිසි වැඩක් නැහැ. ඒගන්න මිනිහෙක් පේකයක් හදායනව නාවිකාරණ ආහු නැති නමකින් හදා හදාගන්න ඕන දැන් ඒ කියන්නේ දැන් එහෙම මංචං ඒ කියන්නේ මං ගැන මචං පුදුම භක්තියකින් මං ගැන පුදුම සතුටක් තියන කොල්ලෙත් ආව කර කර කෙල්ලෙක් වෙන්න බෑ ඒක මම නම් මචං ඒක නම් හෙනම සතුට ඒ කියන්නේ මං කවදක්වත් බලාපොරොත්තු නැහැ දැන් ඕවා හදන්නේ මචං නිකන් අලු නිලියෝ ගැන නේ බං අපි වගේ එකෙක් ගැහදුවා කියන්නේ ඉතාලම මොනවද ගට් එක කියලා අනික උඹලා පොටොත් දාලා තිබ්බා බයි මායි බුද්ධික ඇයිටි මන්න මත එදාන පුදුම සතුටක් ආවා මම මත එදා ඇත්තටම මේ මට නිකන් කන්නත් බෑ වගේ නිකන් කර නිකන් මට උඩ මම එතෙන්ට ආව එහෙනම් කියලා 40ට කලින් ආ ඒ කියන්නේ 40 before ඒවා ලයිෆ් ලයිෆ් අර මොනවද කියන්නේ බකට් ලිස්ට් එක එක බකට් ලිස්ට් එක මගේ එදා ඕකගේ තව ටිකක් හැදුවම එන්නේ මචං මට අර මේ මේ වෙරිෆයිඩ් ප්‍රොෆයිල් එකක් උනා <laughs> කියලා Facebook එකට මේ කරන්න බෑ මං මා සෙලිබ්‍රිටි මෙහෙ කොල්ලෝ ඔයාලමයි බ්‍රෝ නෑ ඔක report කරනකොටම දාන්න මෙහෙමනේ මෙන්න මේ උඹගේ එකක් හදලා එහෙම කියලා එහෙම ගොඩක් කෙනෙකුට උඹ බලයි ආ මම සෙලිබ්‍රිටි තමයි ඔම්මා එහෙම වුණොත් නම් මං ඇත්තමයි <laughs> හරි කවුරුරක් කවන්නේ බොහොම ස්තුතියි මං ගැන එහෙම මහන්සිලා ඒ කාලේ වද කළා ඉන්ටර්නෙට් මහන්සිලා ඒක කරපු දේ ගැන හැබැයි Facebook එකෙන් පෑන් දෙකෙන් අයින් කරයි මේක ඇවුනේ නේ අපි රිපෝට් කරුවා නේ ඩග් ගන්න. තව ප්‍රශ්නයක් අහලා තිනවා මේ OBD මේ මේ මං විතරන්නේ බුද්ධි කළ ඉන්නවා මේ රණු කළ ඉන්නවා තිල්නලා ඉන්නවා ප්‍රොෆයිල් ඉතින් මොන හරි හර්ෂක එකක් හදලා දෙන්න පව් සින්දුත් කියන ඌනේ ගායකයා සෙලිබ්‍රිටි සෙලිබ්‍රිටි ඌනේ සෙලිබ්‍රිටි ඌට එන්න වෙලාවකුත් නැහැ ඉතරටයි බය මේ මචං එනකොට බොඩි ගාඩ්ලා දාලා පාර වහලා එන්න බෑ බං ඒ ෆෑන්ස්ලා එලෝගෙන එනවා කෙල්ලෝ මචං අඬනවා මෙතන ලෙක්කි ගකාර වැලි කනවා වැලි කනවා නේද හරි ඊළඟට මේ OBD GPS tracker භාවිතා කරන්නකොට මේ වාහනේ තියෙන ඉලෙක්ට්‍රොනික පද්ධතියට හානි වෙනවද මෙහෙමයිද ඕක කෑන් බස් එක කොමන් බස් එකක් තියෙන්නේ ওই ඩිවයිස් එක මාක්කාර වෙලා පිච්චිලා 12 ඕස් ওই බස් එකට ගියොත් එහෙම නැති බස් එකක් වෙනවා. ඊයරෙන නැති වෙන ප්‍රශ්නයක්. ඒක අනිත් බැටරි ඩ්‍රේන් කරන මොකක් හරි සීන් එකක් තියුණොත් එහෙම ඔය <laughs> තවත් එක තුනක් නවත්තලා දිනකොට මේ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒක ඕල්ස් ඔන්නේ මේක යතුරට ඔෆ් වෙන්නේ නැහැ නේ. නෑ. මෙහෙමයි ඉතින් හොඳ ඩිවයිස් එක රිපීටඩ් එකක් පාවිච්චි කරන්න ඉතින් එච්චර ලොකු ප්‍රශ්නයක් එන්නේ නැහැ. අද ඇකියුරසි ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවානේ. ඒ කියන්නේ ODB ගස්සක තියෙන එකට GPS කොච්චර හොඳට ඇන්ටනා ගන්න නැත්නම් දාලා තියුණත් නම් ඔව් හැබැයි ඉතින් ඕක සේෆ්ටි පැත්තෙන් ඉතින් කවුරුත් කරන්නේ ඔක ODB එකෙන් ඇදලා දැම්මට වැඩක් නැහැ. <laughs> ඒ කියන්නේ ඒ කියන්නේ ඕක කරන් කරත් වැඩක් නැහැ. ඔව් මම නම් අර අස්සක හයි කරලා තියෙන. ඒක ගලවන්න බැරි තැනක. එහෙමද? ඔව්. ඒකයි ඩීමෝබලයිසර එකයි බොයිස් ඇහෙන එකයි කොමයිකල් ඔක්කොමයිකල තිනනේ උත්සල වැඩන්න උත්සල වැඩ මේ අහල දින ඩයිලොක් සැටලයිට් රෙකෝඩ් ඩිකෝඩර කියන්න මේ USB පෝට් සිම් එක වෙන එකකට දාලා භාවිච්චි කරන්න පුළන්ද කියලා මන් මෙහෙමයි දැන් ඩිස්ටීවී වගේ නම් ඩිකෝඩර් එකත් එක ටයි කරලා එන්නේ ඩයලොග් නම් මන් දන්න රම්බ කියන ඉද පිළ ගෙවන්න ඕනෙත් නැහැ ප්‍රීපේඩ් එක ඒක ස්මාර්ට් කාඩ් එක ඔව් ස්මාර්ට් කාඩ් එක දැන් අලුතෙන් එන්නේ වෙන්නේ වීවෝ එකේ ටිකේ එන්නේ දැන් පරණේ වල තමයි ඔය අවිල්ල තියෙන්නේ අපේ ගෙදර තියෙන එකේ තියෙනවා අලුතෙන් ගත්ත වීවෝ හබ් එකේ නේ ඒක මේ දන්න අපිනේ මේ STB එකට මේ දාලා අනේ දෙයිනේ එන්ටරන් කයි කරගන්න නැත්තම් ඒ තියර V8 එකක් ගෙනල්ලා අනේ ඕක ගැනම්ට කතා කලම කිවන ටීවක දැම්ම ටීවක පෙන්න්න නෝක හොල්ල හොල්ල කැම්මලාද ඉතරෙත් තියෙනවා දරක තියනදකි කෝ ඉන්නලාල්ල ඉති බඩවලට සිරියට පොලට කරගන්න ඒ පොඩ්ඩක් කරක දකුණ ොට දැචුට අනිප දනි අන්තර ඩොත්තර ගොල්ලන්න බල ආයි හෙල්ලුවනේ ඔය ගියගේ ආය පොඩක් කරගන්න කරක එමට ජනලයිනත ගොඩක් කවල්ක මෙම කල අත දැම ජනලග විට නෑ පොඩ උසින්න මහරි ඔක්කොයන්ට අපි මචන් ඇන්ටනා ගැව්වේ බටහ තුනක් ඒ කියන්නේ බටලෙන් තුනක් උඩ තමයි මගේ ඇන්ටනාව තිබ්බේ. ඒ තුනත් වහලේ උඩ. එහෙම කරලා රිමෝට් එක තියෙනවා තියෙනවනේ කරකවන්න. රිමෝට් එකෙන් කරකවන්න. ඒව බං කැඩෙනවා බං කාලයක් ගියාම මම මේක කයි කරා කපුර දෙන්නෙක් ගැව්වට කරවෙනවා. අපේ ගෙවල් ළඟ පොරක් හිටියා මේ පොරට අර අර ගෙදර ගට්ටියත් එක රණ්ඩු වෙන්න ඉතලු අර ආහා මේක කරනකොට ඔය ටීවී එක එළියෙන් තියාගෙන ඒක බලාගෙන මිනිහම කරකවන්න අම්මා ඉස්සර මොකද කියන්නේ එම කරේ ETV බල ETV e එක ඉස්සර පෙන්නව මොකද්ද මිස්ටර් රොබින්සන් බල දන්නවද මොකද්ද කියලා Lost in Space අහලාක්වත් තියෙනවද බල නෑනේ බල දන්න WWF ඉස්සර තමයි ඇත්තම රෙස්ලින් පෙන්නුවේ අපි ඒ කාලේ යෝකෝසුනාගේ මල්ලි වගේ හිටියේ ඕවෙන් හාටන් බ්‍රෙට් හාටටලුත් දෙනවා ඉස්සර මචන් අන්ටට ඒක ඇල ඩිං ඩිං ඩිං ගලය කොසුනට ඒ රාතීත ාර කවතර ජනාතිපති ඒ කාලි ජනාතිපතිල නෑ මච <laughs> සුද්ද ඉන්න සුද්ද ඉන්නලාට <laughs> නෑ ඒ කාලෙ මචන් එහෙම දාලා අයි 22 එලිමෙන්ට් ඇන්ටනක කෙලිමන්ට් 22 මේ බොරු ඇන්ටරනේ ඇත්තටම ඇන්ටනයෝ 22 ඇන්ටරයක් දාලා බූස්ටර් වෙන වෙනම VHF නෙමෙයකෝ UHF දෙයක් විතර තියෙනවා. ඒ සිර MTV බලන්න වෙනම එකයි, ETV බලන්න එකයි. බලයක්කෝ කොයිද? ඒ තුනෙත් ඇන්ගල් එක ඇන්ගල් එක වෙනස්. පොඩ්ඩයි ඉල්ලුණා බැස්සට උලඟක් යෑම එනකොට බයයි. ඇයි? වැද්දුනොත් බඩු තමයි. ඇයි මතක තිල්ල ගිහිල්ලා ගෙනවා අපි දැන් TV එක කොයි සැටලයිට් එක අකුණු ගහලා. ලිම වැඩිච්ච තමයි. එන්නවත් තියලා එතකොට ඒ දවසර සිරි බස් කහපාට කාලේ CTB බස් වල ඒ කාලේ දීන්න නෑ. බස් එක ආපු විදියට තමයි තියෙන්නේ ටීන්තක නෑ ඒ කාලේ. බස් එක එනවා කියන්නේ ඉස්සර අමාරුයි. සමහර ටීවී එක බස් එක දාගෙන යන්නේ. ඉවර කරමුද? ඊළඟට. සීරියල් කමියුනිකේෂන් මොකද්ද කියලා අහලා තියෙනවා. පැරලල් කමියුනිකේෂන් එකේ අනිත් එක. <laughs> එක්කෙනෙක් පස්සේ එක්කෙනෙක් කියලා සීන් එක. පොලිමක්. සීරියල් කියන්නේ පොලිමක්. සීරියල් නික සරලව කිව්වොත් අර වයර් දෙකක කමියුනිකේට් කරගන්න පුළුවන් එකක් තමයි මේ සීරියල් ගැන රාස් මිට එකයි රිසිව එකයි ති ගොඩක් කලාට සිම්පලෙක් සිම්පලෙක්ස් කමිකේෂන් එක පාරකට එක පැත්තකට වන ඒමත් නෑ සීරල ගොඩක් ක්රක් වනමති ඒ එදක තියෙන මේ ඒක මේ ඩුප්ලෙක්ස් එක මේ එකම මේක තමයි මේ වයර් දෙකක්වට ඇත්තට තුන ග්‍රවන්් එකත්වරන සිගනල් ලෙවල් හදාගන්න එටක්ක් තිබ තිබුණත් මේ ඒක වෙනස තමයි අර මේ කලොක්ක එකක් නෑ සීරියල් වල නැත්ත අපි කමියනිිකේෂන් එකද අපි කලොක්ක ගලෝබල් කලොක්ක එකත් ඉන්න දෙපැත්තටම කමියනිකේට්කන් සිරෙල්ල ලෙහෙම නෑ තිීනයට බෝඩ් රේට් එක කියලා මේ දෙපැත්තම දැනගන්නන ගන්ෆිකරේෂන් ටිකත්ති මේ මේ කොච්චර ෆ්‍රිකෝන්සි එකකින්ද මං මේ මේක බලන්න ඕන ස්ටාර්ට් බිට් එක මොකක්ද පැරිටි දීනවාද ලයින් එන්ඩ එකක් එවනවනම් කොහොම දෙවන්නේ ඒ වගේ අර කොමන් සෙටින්ස් ටිකත්තිීන මේ එකතින් එන සරලම කමිනිිකේෂන් එක සිරියල්ල තින ඕක කම්පියුට වල කලින් තිබුණා දැන් මයිකෝ කන්ට්‍රෝල්ලවල පෙරිබරල් ඩිවයිසස්වල ඒ හැම එකටම ඇවිල්ල දීනවා තව ප්‍රශ්න තිබ්බනය බුද්ධිකය මේ අර අයිට බිස්නස් ගැනමන ප්‍රශ්න තිබ්බනේද අද එක තිබුණ ඕ බිස්නස් ගැන තිබුණ එක ගැරන්න තිවගේ මංගරෙන් අනි තැම්මෝම් බල්ලනේ මේ මට සතුටුයි මචං අපේ ට්විටර් ලයිව් කරනවා මචං ගෑනු ළමයි. කවදක්වත් වෙච්ච දෙයක්ද? <laughs> පොඩි රීට්වීට් එකක් ගන්න. ඒක ටැග් කරලා දාන්න, ටැග් කරලා දාන්න. රීට්වීට් එකක් ගන්න. අතින දින IT බිස්නස් එකක් පටන් ගන්න ඉන්නවා අපි දැනගන්න ඕන ලංකාවේ නීති මොනවාද? ඒකනේ. ඔව්. ඔව්. ලංකාවේ තියෙනවද කාලින් එක රිෆන් පොලිසි එකක් තියෙන්න ඕනි කියලා මේ මොනහරි පේමන්ට් ගේට් එහෙම පාවිච්චි කරනවා මොකද මොකද මොකද මොකද මට තේරුණා IT related business එකක් පටන් ගන්නවා නම් මොනවද දැනගන්න ඕන නීති මොනවද ලංකාවේ IT related කියලා business එකක් නෑ shop and office act එකට තමයි වැටෙන්නේ ඒක බැලුවනම් හරි shop and office act කියන එක ගන්න පුළුවන් මේ රාජ්‍ය ලේඛන මේකේ එහම නීති රන්න ඇති අර ඇබ පර්සනල් ඩේට තියාගන්නකට ඒවගේ මහරි තිීරවත් දන්න ඇන නෑ එහෙම වන ලංකා ජනධිපතිටත් ලෝග ලංකායි ඕන කෙනට එස්මස් e අපි ඒකන e අපි ඒකන e හැබැයි යු එකේ සීන්න එක ඉන්න සිය පින්නේ ගූයු එක ඉට පස්සේ හල දින මේ රීෆර්විස් අයිෆෝන් එකක් හොයාගන්න කොහොමදකිල් ඇ එහෙම හොයාගන්න පුළුවන් පුළුවන් iPhone එකේ මේ refurbish නම් බලන් ලේසිම වැඩේ තමයි මේ Apple warranty check එකට ගිහලා ගැහුවාම එනවා ඒක කණික serial number එක refurbish එකේ පටන් ගන්නෙත් වෙන විදිහකට බොක්ස් එකේ ගහලා තියෙනවා not for sale කියලා refurbish න refurbish iPhone කියලා ගහලා තියෙනවා නේමතිල එහෙමනේ අපි බැලුවේ refurbish එක ගහලා එනවනේ refurbish කියලා ඔව් ඒ කියන්නේ මේ ඊමි e නම්බර් එකෙන් හොයන්න පුළුවන් ඔව් මොකද කරන්නේ හමාරද අනි හතලිය එක හතලිය ඇති දැන් නිතිමත්තායි තුමත්තායි පැදයක් කරන්න අමාරු ඕ දැ මේ රණු කෑව කර කැලේකට ගිහින් දාන්නත් එබැයි කොයි දෙල් කඳරයන යන පාරණ තියෙන්නේ මමයකෝ දෙල් කඳට මන් තුම් පාරක් ගෙදර ගියහගේ මන්තෝ පව් කියලා ගිහින් දාන්නේ නැත්තයි අර බස් ගැන අහිංසක කෙල්ලනේ ඔයන් විඩාවට පත් වෙන්නේ උඹලා බස්සලේවා කෙල්ල විතර ඊට පස්සේ ලියන්නේ ඔක්කොම පිරිමින්ඩ ඔක්කොටම බැලලා ලියන්නේ කියලා Facebook එකේ. ඔව් අපෙත් ඊටසේ ඔය නම් තියෙනවා. පිරිමි කියලා බැන්න අපිත් අපිටත් හිතර ඉදනවනේ. උඹට ඉතින් කෙල්ල කොල්ල කියලාත් වෙනසක් නැහැ නේ ඒකනේ බයි. ප්‍රශ්න විසඳු. දැන් අර මඩුසේ නිදා ගන්න තෝරන්නේ නේද මේ? ඔව් තිල්න එහෙනම් good night. 12:22යි මෙල්බර්න්. අපි ලබ මුට් මුට තියෙන දුක බලහංග මෙල්බන් ගැන. ආඹ මෙල්බන් නා කවුද ඉන්නේ? රයි ඉන්නානේ යාළුවෝ ඉන්නානේ. කවුද ඉන්නේ? බැච් එකේ බායක් විතර ඉන්නේ. මුතර අර ඉස්සර කමියුනිකේෂන් වල තියෙන රොල හැමදැනම ඒ වගේ ෆෝන් එක දාන. Net phone card. මේකේ මේ ඉන්නේ ඉතින් කසෙස්ලා සෙට් එකේ ඉන්නේ. නෙට් ෆෝන් පාවිච්චි කරලා තියෙන ඔබ නෙට් ෆෝන් කියන්නේ මොකද්ද කියලා දන්නවා. ඒ වහන්න එපා මේ ඉස්සර කාලේ මේ අවුරුදු 20කට විතර කාලේ. 20 කොහෙද? 20 කොහෙද ගෝ? හෙඩ්ෆෝන් කියන්නේ ඉස්සර අන්තර්ජාලය ඔස්සේ මුදල් හැමීම වගේ අන්තර්ජාලය ඔස්සේ කෝල් ගැනීම. තුරුදැල ඔස්සේ. තුරුදැල ඔස්සේ. <laughs> තුරුදැල. මූසිකයා දෙපාරක් ඔබන්න. ලෝකත් දිගා මූසිකයා දෙපාරක් ඔබට කියන්නේ. ඩබල් ක්ලික් එක. මවුස් එක දෙපාරක් ඔබ. Double click. හොඳයි නේ. මූසිකයා වමෙන් ඔබා. Left <laughs> click. මේවයි කව මේම කරම අපි අපි ගමු කම්පියුටර් ග්‍රොසරිය සිංහල එක උඩින් නම් පල්ලෙහාට කියෝගෙන යමු ඊළඟ gift එක දෙන්නේ මං එහෙමයි <laughs> ඒකේ කියන එක තේරුම් අරගෙන අපිට කියන්න පුළුවන් නම් අපි තෑග දෙමු තෝරාගන්න කියන්නේ උත්තර තුන් හතර දෙනෙක්වත් හරියට දෙයිනේ ඉතින් ඔය කට්ටියගේ එහෙමද හොඳයි හොඳයි මතක තියාගන්න ෂෙයා කරන්න ඕනේ මේක ඊට පස්සේ මේ පිසෝඩ් එක නෙමෙයි බා මේක ෂෙයා කරන්නට මේක අනිවාර්යෙන් කරන්න ඕනේ. ඉතින් නැහැ ටෙක් කතා හැෂ්ටැග් එක දාන්න අපිට කොහෙද උනත් හොයලා ගන්න පුළුවන්. ඔව් සිරාට. පොඩ්කාස්ට් LK කියලා දාන්නේ මේ ඒකෙත් යනවා. ඔව් පොඩ්කාස්ට් LK යන්න. අපේ ටෙක් කතාවේ වම් පැත්තේ තියෙන පොඩි ලින්ක් එකක්. පොඩ්කාස්ට් එක අර ගේම දිහට ටොපික් එක පොඩ්ඩක් අහන්න. ටොපික් එක හොඳ පොඩ්කාස්ට් එකක්. ඔව් තා මම ලෝඩ් යනවා කියලා ඇවිල්ලා මම ටොපික් එක ටොපික් එක කියල සච් කරහම ඒ ැන එක ඉලක්ක ටොපික් එක පොට්ටස් තින පොට්ටස එල්ගකට ගිල්ල ආන්න අනිත්තේව හලා අපිට දෙන්න සප් එකක් දෙන්න එක ෂයා කල ලයි කල් ෂයා කල ලයි කල්ල සප් එක දෙ සප් එක දෙ හම් සප් හම්ස එන මොට සුසතියක් සුබරාත්‍රයක් ලබන සතියම් රාත්‍රයක් එනවැන් මේක උද්‍යාප ගුඩ් මෝන් මේ good afternoon good evening Oke, oke. Enak. Tapi ya. Enak tapi ya. Balas.